අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාව සඳහා සිළුම දෙනා ධර්මදේශනාව සඳහා tempat වෙමු tempat වෙලා සාදුකාරය පාත්තමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා හාන භාගියා දස අකුසල කම්මපතාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ 10ක් වූ අකුසල කර්මපත පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ වචනයෙන් සිද්ධ වෙන නැත්නම් වචී ద్వාරයෙන් සිද්ධ වෙන කර්මපත අකුසල කර්මපත. ඉතින් මේවා පිළිබඳව මේ මුසාවාදා පිසුනා වාචා පරිසා වාචා සම්පප්පලාපා කියනකොට ඒ බුරුම අර්ථකතනේ හැටියට මේ වචනෙන් කතා කරාට සේද මුච්චක ගාථාවල සඳහන් කරලා තිනවා කතා නොකර සිටීමනුත් මුසාවාද සිද්ධ වෙනවා කිය. තමන් වැරද්දක් කරලා වැරද්දක් කළොද කියලා අහනකොට කර්බන් හිටියොත් සම්පජාන මුසාවාදෝ හෝති. ඉතින් ත්‍රිපිටකයේ අපේ ප්‍රාතිමෝක්ෂයේ විතර තුන් පොලක සඳහන් වෙලා තියෙනවා. මේ සම්පජාන අපි වැරද්දට මේ නැත්තම් මේ මුසාවාදයට අහු වෙන හැටි. ඉතින් ඒක නිසා අන්තිමට පරිවාර පාළියේදී ප්‍රහෙලිකා ගාතාවක් කියලා තියෙනවා. කෙනෙක් ආපත්‍යයටපත් වෙලා තියෙන වචීද්්වාරයෙන් කතා නොකර සිටීමේ කොහොමද වෙලා තියෙන්නේ. ඒතකොට කියනවා සබාවක් අපි පටන් අර ගන්නවා ඔක්කොමලා දැන් ශිල්පද සමාදන් වෙලා ඉන්නේ කවුරු හරි ශිල්පද කැඩලා තියෙනවා නම් අත උස්සන්න කියලා අපි සබාව පටන් ගන්නවා. කවුරු හරි ශිල්පද කඩලා අත උස්සලා කතා කරන්නේ නැතුව හිටියොත් සම්පජාන මුසාවාදයට වැටෙනවා. ඒ නිසා බලනකොට මම බුරුමේ ඉන්න වෙලාවේ ඒ උස කාන්තාවක් ඇවිල්ලා හිටියා ඇමරිකන් ජාතික එයාගේ මම හිතන්නේ අම්මා ඇමරිකන් ජාතික තාත්තා බුරුම ජාතික. ඉතින් ඒ තාත්තා මේ ළමයා ගෙනත් දීලා තිබ්බ අපේ බුදුන් පන්දි ස්වාංශයට බණ භාවනාට යොදවන්නේ කියලා. ඉතින් ඒ ළමයාගෙම වමනාට වගේ මොනවද මේ කර්මපත කියන එක ਸਰවචන මේ අපේ පන්දි ස්වාංශය දේශනා කරා. ඒතර කිව්වා මේ බොරු කේඩම ඉස්සචන පරිසවචන කියන දේවල් අපි රේඩියෝ එකේ ඇහුවත් සිද්ධ වෙනවා. පත්තරයක් කියුවත් සිද්ධ වෙනවා. නවකතාවක් හිරුවා සිද්ධ වෙනවා. ඒ ඔක්කොගෙම තියෙන අපි හිස්සචන කතා කරනවා කියන එකට අනුග්‍රහයක් තමයි මේ වගේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක ඉතාම ගැඹුරින් විස්තර කරා අපි මේවා හිත හිතා නොකරට ඒ විකාර වැඩවලට අනියමාර්ථයෙන් සහයෝගය දුන්නත් කර්මපත නොවුනත් කර්ම රැස් වෙනවා ඉතින් මම ඊට පස්සේ මගේ කාමරෙන් එළියට ඇවිල්ලා බලනකොට අපේ කාමර 10ක් තිබුණා මේ වගේ පහ පහ දෙපැත්තේ එළියේ එහා පැත්තේ වැසිකිළියට යන තැන විශාල කුණු දාන එකක් වෙනවා බලනකොට නවකතා පොත් පුරෝල යෝගාවචර ගෙනාපු ඔක්කොම විසිකල තිබුණ කුණු බාල්දියට. මොකද අර කීපකින් මේ මේ නවකතා කියවීම පවා මේ සම්පප්පලාප වලට වැටෙනවා. මට පොත් දැකපුවාම පිස්සුනේ. අර ටික සොයේනම තෝරලා මට ඕනේ පොත් දෙකක් අරගෙන මං ලිව්වා පණ්ඩිතාරාමේ කුණු බාල්දින් අසුලා ගන්නා ලදී. එක පොතක් ගර්ජ් ඔෆ් පිළිබඳව. මම අහලා තිබුණා මම මේ පොත හොයලා තිබුණෙත් නෑ නමුත් මේ පොත කියවට පස්සේ මම මුළු පොතම කියෙව්වා. මට ඒක සම්පප්පලාපයක් උනේ නැහැ. මට ඒක හරි ප්‍රයෝජනයක් වුණා මේ වගේ මිනිස්සු ආධ්‍යාත්මික මිනිස්සු තමන් කරලා පොත් ලියලා තියෙනවා කිලිම බුද්ධ학ම නෙවෙයි. නමුත් ඒක ගෙනාපු එකනම් බය වෙලා තියෙනවා. අපි මේ දැන නොදැන මේ ජනමාධ්‍යත් එක්ක සම්බන්ධ වෙනකොට අපේ අතේ මේ වචනේ සිදුවෙන අකුසල කර්ම සිද්ධ වෙනවා. අර කර්මපත නොවෙන්න ඉඩ තියෙනවා. කර්මපත නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි දන්නේ ඔය නිකන් තියෙන කඩදාසි කැල්ලක් කියවනවා. එහෙම නැත්නම් පාරායන තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලනවා. ඒ බලනකොට ඒ ඇති වෙන අපිට ඇති වෙන එක විදිහක කුප්පණ වේගයක්. ඒ වගේම ඒක හදන මනුස්සයත් උනන්දු වෙනවා අපි ඒක බලන නිසා. ඉතින් ඒක නිසා එතනදී කර්මවත රැස් වෙනවා. ඉතින් ඒක නිසා නිසන් වගේ වගේ අනේ වගේ තැන් වලට රේඩියෝ ගේන්නේ නැහැ, රේඩියෝ අහන්නේ නැහැ, පත්තර ගේන්නේ නැහැ, ටෙලිවිෂන් කරන්නේ නැහැ. මොකද ඒක දැන දැන දැක දැක මේ ඒකට අනුග්‍රහ කිරීමක්. හැබැයි මම නැවතත් කියනවා කර්මපත නෙවෙයි කර්ම බාඩපත් වෙනවා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේත් ඒ රටේ කිසිම තොරතුරක් රජේ දෙන්නේ අපි ඉන්න කාලේ හමුදා රජේ තිබුණේ. ඒක නිසා ප්‍රවෘත්ති අහන්න කියනවා ඒ කර්මස්ථානාචාර්යවරුන්ට රටේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකටත් මෛත් එක්ක හිටපු ජර්මන් හමුදු විරුද්ධ වුණා. ඇයි මේ සම්පප්පලාව කියලා දැන දැන සයඩොම ඒ අයට මේ ප්‍රවෘත්ති අහන්න දෙන්නේ. මම කෝ උඹ ජර්මනිය වුණාට උඹලා දැනගත්තාම මේ බුරුමේ ඉපදිච්ච මිනිස්සුන්ට තොරතුරු නැහැ. ඉතින් ඒ නිසා තොරතුරු රජේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙන ප්‍රවෘත්ති අහන්න දුන්න එක ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේක මේට වැඩි පොඩ්ඩක් සියුම තව ඉදිරියට විග්‍රහ කරන්න වෙනවා. අපි කමඨහන් වාතාව ලියනකොට අපි වැරද්දක් ලියුණයි කියලා හිතමු. අපි තද්දයක් ඇහුණා. ඒක රූපයක් දැක්කද්ද, තද්දයක් ඇහුණද, ගඳක් රසක් පහසක්ද කියන එක ඊටාම ගැඹුරට ගියාම අපි ඒ වෙලාවට නම් කරන එක තමයි සිද්ධ වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම එකම ශක්තියකින් ඇදේ හැදෙන්නේ. ඉතින් ඒක මට සමහරට රූපයක් විදිහට පේන්න පුළුවන්. ටික වෙලා කිනොට ඒක ගඳක් විදිහට මට දැනෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ වාර්තා කෙරීමේදී මේ වගේ බණකට ඇහුවට පස්සේ කට්ටිය සැක කරනවා. හරියටම මේක ලියා ගන්න බැරි වුණොත් අපි මේ කමටහන් වාර්තා කිරීම හරහා බොරු කීමක් කරනවාද? හිස් වචන කතා කිරීමක් කරනවාද? අතිශෝක්තියක් කරනවාද? එහෙම නැත්නම් කටුසර වචන කටුකරෝසන වචන පරිසෝචන පාවිච්චි කරනවා කිය. ඊට පස්සේ පණ්ඩි සාංශයට සිද්ධ වුණා එහෙම කමඨාන් සුද්ධ කරනකොට පවා මේ 100%ක්ම හරි ලියන්න හිටියොත් කවදාකවත් ලියෙන්නේ නැහැ. එතනදී අපි ළඟ න්‍යාය පත්‍රයක් නැහැ කවුරු හරි රවට්ටන්න කියලා. එහෙම නැත්නම් ලාභය සත්කාරයක් ලබා ගන්න කියලා. ඒක නිසා Taman ඒ ලියන්නේ Tamanට හැදෙන්න ඕන නිසා උපදේශයක් ලබා ගන්න ඕන නිසා. ඉතින් ඒක ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ විදිහට කිව්වා මම කියන්නේ 88 89 වගේ වෙනකොට භාවනා කරනකොට මට එක දවසක් ලොකු සාන්දිකෝ මේ මේ නමල භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් කැමැති නම් මට ලියලා ගෙනත් දෙන්නයි කියලා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමේ ලොකු ස්වාමීන් වහන්සේට අපිට වார்த்தාවක් ඉදිරිපත් කරන්න හම්බුණා අපි නිකම්ම සාමනීර කට්ටෝ ඒ කාලේ පොඩි වෙව් ඊට පස්සේ මම භාවනා කරනකොට වෙච්ච සිද්ධියක් කියලා ඉතින්සෙ ලොකු සාංශික බලලා එඩිට් කරා මගේ අත්තකුරේ ලියපේක ඉතින් එඩිට් කරනකොට මං කව ස්වාමීන් වහන්සේ අපි මේ විද්‍යා අධ්‍යාපන ලැබපු જાති අපිට සිංහල තේරෙන්නේ ඉදිරිපත් කිරීම තේරෙන්නේත් නැහැ හැබැයි වෙච්ච දේ මෙහෙම ලියත හැකි කියලා ඒක නිසා අපි ලියමනට යන්නේ නැහැ මොකද අපි ලියන ලියමන් ජාතික මට්ටමේ නැහැ භාෂාවට ගරු වෙන්නේ තොරතුරු විතරයි තියෙන්නේ. ඊට පස්සේ ලොකු සාංශ කියනවා තමන් ලියන දේ ලියන්නේ මෛත්‍රියෙන් නම් භාෂාව වැරදුනක් ප්‍රශ්නයක් නැහැ. තමන් ලියන දේ ලියන්නේ කරුණාවෙන් නම් භාෂාව වැරදුනත් ඉදිරිපත් කිතුම් වැරදුනක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවදාකවත් කවුරක්වත් ඒකට චෝදනා කරන්නේ ලියන්නේ කාට හරි අර්ථ සිද්ධිය පිණිස. හැබැයි ඒ වුණත් මේ සරුවච්චන් වහන්සේ නියෝජනය කරනකොට ධර්මයේ නියෝජනය කොට හැකි තාක් නිවැරදි කරලා එළියට දාන්නයි කියලා. එනිසා අපි කාගෙරි වැරද්දක් හොයන විදිහට ලිපියක් ලිව්වොත් අපේ වැරදි අපේ ලිපියේ තියෙන හැම ව්‍යාකරණ වැරද්දක්ම අපිට අවාසිත හිතෙනවා. භාෂා වැරද්දක්ම අපිට අවාසිත නෑ මොකද කාගෙරි කෙනෙහිල්ලක් නේ ඒකේ තියෙන්නේ. නමුත් අපි කාට හරි අනුකම්පාවෙන් ලියන පණිවිඩයක භාෂා වැරදුනට ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් අදහස් ගැළපීම නැති වුණාට ප්‍රශ්නයක් නෑ. මොකද යා කියවනකොටම දන්නවා මේ පණිවිඩය වල තියෙන්නේ මට හිතසුව පිණිසයි. මගේ වැරද්දක් පෙන්වන්න හරි ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්නවක්වත් අඩුපාඩු බලන්නවත් නෙමෙයි කියලා. ඒ නිසා මෙතනදී වචනේ වැරදි කොච්චර දෝ සිද්ධ වෙනව අපේ කමඨාන් වාර්තාවල. මම බුරුමේ ඉන්නකන් ලියපු හැම කමඨාන් වාර්තාවක්ම මයි ළඟ දැන් තියෙනවා. ඒකට මම ඇවිල්ලා බලනකොට මට තේරෙනවා මේ ලියලා තියෙන ලියමන් 6 4 දැන් නැති බොළඳ කෙනෙක් වගේ දැන් පේන්නේ. එදා හැමදාම සමුක පරීක්ෂණයට යන්න ඉස්සර වාර්තාව ලියලා මම කියවලා මම සයිඩුට මතක් කරගන්නවා. ඉතින් ඒ නිසා එතනදී අපේ අදහස මේ ලකුණු ගන්නවක්වත් ධර්මේ බොරු කරන්නවක්වත් සයිඩට දොස් කියන්නවත් නෙවෙයිනේ අපි නොදැනුවත් කරන අපි බහ තෝරනවා. ඒ බහ තේරිල්ලදී මේක බොරුවක් වෙයිද? එහෙම මේක කාගරි ಗುಣ මකවක් කමක් වෙයිද? එහෙම මේක පරුස වචනයක් වෙයිද සම්පප්පලාප වෙයිද කියලා අපි අර ඉදිරිපත් කිරීමට බයලජ්‍ය දෙකක් පහල කරනවා නම් ඒකට බයලජ්‍යාව කියන්නේ. තමන්ගේ ගුරුවරයා හම්බෙච්ච වෙලාවේ දන්න ක්‍රමයට ඒක හම්බෙලා විශ්න ගන්න ඕනේ. මට භාෂාව හොඳ නැහැ. ගුරුවරයා මට වැඩි වැඩි මාළුයි. නැත්නම් ගුරුවරයා ගෑනු පිරිමි. එහුව බෑ. එතෙන්ට එන බයලජ්ජාවට නෙමෙයි මේ ශාසනයේ බයලජ්ජාව කියන්නේ. තමන්ගේ පිරිසුදු වීම සඳහා තමන් කොහොම හරි කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට බලනකොට අපි අර මුලින්ම මතක් කරගත්ත විදිහට නිගණ්ඨනාත පුත්තුගේ බණ ඇහුවොත් අම්මෝ කමඨාන් වාතාව ලියනකොට හරි බොරුවක් ලියුණොත් අපි ඒකාන්තයෙන්ම අපාය යනවා. කමඨාන වාතාව ලියනකොට හරි අපි කාගට ගුණමක් කොමක් කියවුනොත් කමට අපි අපාය යනවා. කමඨාන ලියනකොට හරි කමන පරිසෝචනයක් ලියවුනොත් අපි අපාය යනවා. කමඨාන ලියනකොට හරි කමන සම්පප්පලාපයක් ලියවුනොත් අපාය යනවා කියලා ඒ බිහිතිකාව තිබ්බොත් අපිට කවදාකවත් කමඨානක් ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒසොට බුදුරජාණන් වහන්සේ යං යං වේදිතං කම්මං කරෝති. තං පුරිසස්ස තං විපාකම් පරිසංවේදී. යමක් අදහස් කරගෙන ලියන්නේ මේකේ නපුරු අදහසක් නම් තියෙන කරුණා මෛත්‍රියෙන්තොර අනිවාර්යම ප්‍රශ්න අනිවාර්යයෙන්ම වග වෙන්න වෙනවා. නමුත් මේ නැති බැරිකමට මම කරන්නේ ගුරුවර ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නේ මම දන්නේ සිංහල මම දන්නේ ඉංග්‍රීසියෙන් කතා කරලා මගේ කමටහන මම සුද්ධ කරගන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ ඒකෙදී අපි අහිංසකකම එහෙම නැත්නම් නියතමානිකම තබාගෙන මේක ලිව්වනම් අපිට මුසාවාද චෝදනාව එන්නේ නැහැ. පිසුනා වාචා චෝදනාව එන්නේ නැහැ. පරුසා වාචා චෝදනාව එන්නේ නැහැ. සම්පප්පලාව චෝදනාව එන්නේ නැහැ. ඒක නිසා ඒ ලියන ලියමනේ අපි ලියන්නේ මේ මට ප්‍රොජෙනි සලකලා මිසක කාටවත් කොනහාන්ටවත් එහෙම නැත්නම් තමයි මේ මම සෝවාන් වෙලා ඉන්නවා මම තකදාගම් වෙලා ඉන්නවා කියලා අඟ පෙන්නන්නවක්වත් විසිල් ගහන්නවක්වත් වුණොත් සමහර විටක ආපති පැත්තට වැටෙන ඉඩ තියෙනවා. තමන් ලියන්නේ තමන්ට වෙච්ච සිද්ධිය නම් කවදාකත් දෝෂයක් හිටින්නෙත් නැහැ. කර්මපතයක් වෙන්නෙත් නැහැ. හැබැයි ඇති දේ ඇති හැටියට එහෙම ලියනවා කියන එක ලේසි නෑ. ඒක නිසා සමහරු නොලියනවා අනේ මම වැරද්දක් ලියලා අපරාධේ වැරදි වෙයිද දන්නේ නැහැ කියන පැතාවෙන් අමතර බිහිචිකාව නිසා නොලිය නිකන් එන්න. එහෙම නැත්නම් භාවනා කරන ලැබිච්ච පුංචි අත්දැකීමක් අදිමානයි කියන චෛතසිකේ නිසා මම මේක සෝවන් වුණා වෙන්න ඇති. රහත් වුණා වෙන්න ඇති කියලා යා අදහසින් ඒක දනවන විදියට ලියනවා. එචේ ඒක මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා භවනාදී නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ඝහ ඥාන කියන මූලික ඥාන දෙක. ඒ කියන්නේ භවනාට පිවිසුම. හරියට මේ ගොඩනැගිල්ලේ පොළවේ යට දැනට තියෙන අත්තිවාරම් වගේ. අන්න ඒක ආවට පස්සේ යා භවනාවට හුරු කිරීමක් වශයෙන් යාට සම්මස්තර ඥානෙ පහළ වෙන්න පටන් ගන්නවා. මේ ඇති වෙච්ච අරමුණට මුණට දාගෙන ඉන්නකොට පුදුමාකාර ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. දැනුම් පහළ වෙන්න පටන් ගන්නවා. පුදුමාකාර sannivedana වෙන්න පටන් ගන්නවා. පුදුමාකාර බල සම්ප්‍රේෂණ වෙන්න පටන් ගන්නවා. ඒ අර පළවෙනි මතාවට Tamante වෙනකොට ඒ කෙනා බොහෝ විට අධි탁ීරුවට වැටෙනවා. මට මේ තරම් ගැඹුරක් පටිච්චසමුපාදයක් මේ තරම් ධාතුමනිස්කාරයක් මේ තරම් මේ දේවල් වැටෙන්නේ මම රහත් වෙලා වෙන්නද කියලා හිතනවා. මේ සෝවාන් සකදාගාමීමත් නැහැ. හැබැයි ඒක ඒකේ ස්වභාවය කියලා ලියලා තියෙනවා. ඒ නිසා ඒ ඥාන විස්තර කරන අටාරස ඥාන විස්තරේ ලොකුම පරිච්ඡේදයේ තියෙන සම්මස්තර ඥානවල. ඒ සම්මස්තර ඥානවලදී බොහෝ යෝගාවචරයෝ. ඒ කියන්නේ හුඟක් වෙලාවට තමන් බලාපොරොත්තු නැති විදිහට භාවනා සාර්ථක වෙච්ච වෙලාවේ ඒ පහළ වෙන ඕබාස ඥාන පීටි පස්සද්දි ඒකග්ගතා වගේ ඒවා එනකොට ආදි탁සිරුට යනවා. ආදි탁සිරුට ගිහිල්ලා ගුරුවරයාට ඉඟි කරන්න හදනවා. ඔබ වහන්සේ දන්නේ නැතුනොත් මම දැන් පොරක් තමයි කිය. මම දැන් අයියා වෙලා ඉන්නේ. මම දැන් අක්කා වෙලා ඉන්නේ. මේෙන් බලන්න මේෙන් බලන්න මේෙන් බලන්න කියලා ඒ යෝගාවචරය පොඩ්ඩක් අඟ උස්සන ගතිය තියෙනවා. අංගෙන මීහරක් මීගොන්නු අනිනවනේ. නීරට අනිනවා, මිනිහෙක් දැක්කම මිනිස්සුන්ට අනිනවා, ගස් වලට අනිනවා. ඒ අංගැට මෝරන කාලේ. අන්න එහෙම එකක් භාවනා ජීවිතේ හම්බ වෙනවා. ඒ වෙලාවට සමහර විතක දෙහියට හැපෙන වචන කතා වෙනවා. ගුරුරට ඉඟි කරනවා, "තමුසෙට වැඩිය මම ලොකු යෝයි" කියලා වගේ නිකන් ඉඟිනවා. ඉතින් ඒකට ගුරුවරයා හොඳටම දන්නවා. මේ මනුස්සයා ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ ඉස්සරහට ගිහිල්ලා අදි탁ෂේරුවටපත් වෙලා ඉන්නේ. ඉතින් එයාට ඒ අදි탁සීරුව නැතිකරන්න ගුරුවරයා තුල සුවිශේෂ ඥානයක් තියෙන්න ඕනේ. එයා මන්දෝත්සහය කරන්නේත් නැතුව ඕක කොහොම තමයි දරුවා ඔය අයස්ස ඔහොම එනවා. හැබැයි ඔතන නෙවෙයි ඉන්නේ. ඒක නිසා ඕක නැති වෙන්න ඉඩ තියෙනවා. ආපහු අපි එහිමිට යන්. අපි ආය නැති උනායි කියලා බය වෙන්න එපා. ඕක එහෙම තමයි කියලා කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ ගුරුවරයා මේ ගෝලයාගේ අත්දැකීම් අතිශෝක්තියෙන් කියනවා සාමාන්‍ය මට්ටමට දාන්න ඕම නෙවෙයි. ඔකට ඉච්චර කලබල වෙන්න එපා. ඔක නැවත නැවත කරන්න කියනකොට හිතනවලු මේ ගුරුන් ආශි මට ඊදිසියයි වගේ මම මෙච්චර ඥාන ලැබලා තියෙද්දි ඒක පිළිගන්න කැමති කියලා ගුරුවරයා ගෝලයා ගෝලයා ගුරුවරයා ඊර්ෂ්‍යා කරන මට්ටමට පත් කරනවා. එයා ඊර්ෂ්‍යාකාරී ඒ නිසා මම මෙච්චර ලැබලා තියෙන ඥාන පිළිගන්න කැමති නෑ කියලා. නමුත් ගුරුන් ආංශ කරන්නේ යාට කියනවා උඹට ඕක උරුමේ නම් ඕක නැවත නැවතෙයි. නැවත නැවත එන්න ඉස්සෙල්ලා ඔබ වැටෙයි. වැටලා ආයෙ නැගිටී. ඒ නිසා ඔක එක දිගට ඔහම හිටින්නේ නැහැ. ඔය උඹට පින තියෙන බව පෙන්නනවා. දක්ෂ බවත් පෙන්නන හැබැයි ඒ වෙලාවට විතරයි. ආයෙ වැටෙයි. ආයෙ නැගිටී. ඒ වෙලාවේදී හොඳට මේ වගේ ඥාන මුහුකුරලා යන වෙලාවක අපි කියන කතාවල් සමාහට සම්පප්පලාප වලට සමහර වෙලාවට අතිශෝක්තියට සමහරලාට මුසාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නමුත් ඒ අදහසින් නෙවෙයි නම් කරන්නේ කවුරු හරි නොමග යවන අදහසින් නෙවෙයි නම් ඒකට අනුකම්පාව තියෙනවා. ඒ වගේම අදිමානයේ කියන විශේෂ යෝගාවචර පිරිසක් ඉන්නවා. ඒ යෝගාවචරයොත් නොලබපු ධ්‍යාන ලැබුවයි කියලා හිතාන කතා කරනවා. නොලබපු මාර්ග ඥාන ලැබුවයි කියලා කතා කරනවා. නොලබපු විපස්සනා ඥාන අභිඥා ලැබුණයි කියලා කතා කරනවා. ඉතින් කතා කරනකොට ඊට එහා ගිය කෙනෙකුට නම් කියන්න පුළුවන් ওই වයසේදී ඔහොම තමයි අං ඇට අං ගැට එන කාලෙදී හැම දෙයකටම එන එන දුවනවා හැබැයි ගොයියෝ ඕක ඔය තරම් ඉක්මනට වෙන්නේ නැහැ ඕක හරිනම් ඕක සිද්ධි කරන්න ඕනි කිය. ඉතින් ඒකට සම්බන්ධ කතාවක් අපේ ත්‍රිපිටකයේ තියෙනවා ඒ ဒ ුතිය අනුරුද්ධ සූත්‍රයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ හම්බෙලා කියනවා ස්වාමීන් වහන්සේ මට දිවා රාත්‍රියේ පවතින වීර්යයක් කැළඹිලා තියෙනවා. පුදුමාකාර සතියක් තියෙනවා. මට පෙරවිසු කඳ පිළිවිලටත් පේනවා. මගේ හිත පුදුම උනන්දුවකින් ඉන්නේ හැබැයි තාම මාර්ගඵලයක් නැහැ නේ කියලා. එතකොට සාරිපුත්‍රයන් කියනවා උඹට තියෙන අධික වීරිය කියන්නේ උද්දච්චයි උඹට තියෙන්නේ. පෙරවිසු කඳ පිළිවෙත කියන්නේ උඹේ මාන්නේ. උඹට ඔය සතියපත් වෙලා තියෙනවයි කියලා කියන්නේ ඒව නෙවෙයි උද්දච්චය. ඒක නිසා ඔය උඹ නීවරණ ටිකක් සුපිරි ඥාන කියලා හිතාගෙන ඉන්නවා. ඒ තාක්කල් ගොයියෝ උඹට කවදාකවත් තහත් වෙන්න බෑ කියලා හරියටම බොරු කිව්වා කියලා කියන්නේ මේ උඹට වෙලා තියෙන්නේ මේකයි උඹ හිතාන්නේ වෙන එකක්. කිව්වා ඒ අනුව කියලා භාවනා කරලා අනුරුද්ධාමතුරු රහත් වුණා. අර සාරිපුත්තු සාරිගේ තෙද නිසා කියනවා බුද්ධියේ පවතින වීරියක් කියලා කියන්නේ උද්දච්චේ. මේ මට පෙරවිසු කඳවිලිත ඥාන ලැබුණා කියලා කියන්නේ ඔබේ මාන්නේ. ඉතින් ඒක කියනකොට ඕන කෙනෙකුට අඟෙන් අල්ලලා හෙල්ලුවා වගේ රිදෙනවනේ. මේ Taman හැදෙන්න යන කෙනාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ සාරිපුත්තු සාංශ ළඟට ගිහිල්ලා කෙනෙක් කියනවා නම් මට පෙරවිසු කඳපිරිත ඥාන තියෙනවා කියලා මේ ප්‍රසිද්ධිය නෙවෙයි කමඨාන් සුද්ධ කරන මට්ටමේ බොරු කියන ගානට වැටෙන්න ඉඩ තියෙනවා. බොරු වෙන්නේ නැහැ. මොකද ඒ තමයි හැදෙන්න කරන නිසා. ඒ වගේම බුරුමේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ බුරුම ස්වාමීන් කියන එක වැරදි දෙතෙන්දී මේ පස්සක මහණුන් සරුවචන් වහන්සේ ඉස්සෙල්ලාම තමන් වෙතට එනකොට කතිකාවතක් කරගන්නවා. ඔයා රජ කුලෙන් පැවිදි වෙච්ච එක නා ඔයා එන්නේ අපි ලව්වා මේ අන්තේවාසික වැඩගන්න අපි ඔච්චර කල් උදව් කරා ඒ නියම මාර්ගේ ඉඳලා දැන් මාර්ගේ වරද්දාගෙන ඉන්නේ. දැන් පේනවාද ලස්සනයි උස මහතයි ඒ දවස්වල දුෂ්කර ක්‍රියා කරන වෙලාව අපි උපස්ථාන කරා. දැන් හොඳට කාලා බීලා තර වෙලා දැන් ආයෙත් එනවා අපි කෙරෙහි අපෙන් උපස්ථාන ගන්න. එක් එක්කත් නැගිටින්න එපා. ඕනනම් කකුල් දෙක හොදා ගන්න තියා ගන්න වතුර එකක් කියලා පැත්තකට නා. මේ තද ආර්ය උපවාදයක් නේ. තද ආර්ය උපවාදයක් නේ. ඒක ඒක මෝරන් ඉස්සලා සරුවචාන්සේ ගිහිල්ලා ඒකට ඉත කියලා දීලා ඒගොල්ලෝ ක්‍රමයෙන් සෝවාන් කරා. එතකොට අර ආර්ය උපවාද මට්ටමට යන්නේ නිකමට හරි ඒගොල්ලන්ට සැකයක් ගියා නම් අනේ මේ බුදුහාමුදුරුව මෙච්චර දවස් සුමාන තුනක් පයින් ඇවිල්ලා මේ පස් දිනාම සැලසුම් කරලා කියන්නේ මේ පස් දිනා එකතු වෙලා කියනවා ඔය ඉනේක නයින්නේ අපෙන් උපස්ථාන ගන්න මිසක්ක අවබෝධ කරන්නේ වෙයි කියලා කියනකොට කියනවා මං බණ ටිකක් කියනකොට තමුසේ කවුද අපිට බණ කියන්නේ තමුසේ අපි එකට හිටපු කට්ටිය තමුසේ බණ අපි අහන්න කැමති නැහැ අපේ වචනෙන් කියන තුන් සැරයක් සරුවචනංශ ප්‍රතික්ෂේප කරා. වචන කතා කරා. ඔයා කවුද අපිට බණ කියන්නේ? ආවුසෝවාදයෙන් කතා කරේ. යාළුවා කියලා කතා කරේ. සරුවචනංශික වහලා ඒ කට්ටියට අවබෝධය ලැබලා දෙනකොට එක්කෙනෙකුට හරි හිතුණා නම් අනේ අපි මේ තරම් උත්මේකට නේද මේ කතා කරේ අපිට ආර්ය උපාදේ උණයි කියලා සැක හිතුණා නම් කොහොමඩක්වත් ගොඩ එන්න බෑ. එමේ හිතෙන් නැති වෙන විදිහට සරුවචනංශික වහලා ඒ කට්ටියට අරන් දුන්නා. ඉතින් ඒක නිසා මේ කියන වචනේ කියවෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ කියන්නේ යම් යම් වේදිතං කම්මං කරෝදී මොකක් හිතාගන්න මේ කියන්නේ කියලා බලද්දී මේ අපහාස කරන අදහසකින් නෙවෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. එයා කතා කරන්නේ මේ වැරදි මතයක ඉඳලා. ඒ මතය දැනගෙන එයාගේ මතයත් අයින් කළා ආර්යවාද වෙන්න තියෙන සැකත් අයින් කළා නිවන් දක්කන්න බුදුහාමුදුරුවෝ කොච්චර කරුණාවක් මෛත්‍රියක් ඥානයක් තියෙන්න ඕනද කියලා පොඩ්ඩක් හිතා. ඒ වගේම කතාවක් මහසි සයිඩෝ සාංශය ඇදලා දාලා තිනවා. ඒ තඹදාටි කිය. තඹදාටි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බිම්බිසාර රජුරංගෙද කොසල් රජුරංගෙද දන්නේ ගහලයා මිනිඔලු කපන මිනිහා. කියන්නේ මරණ දඬුවමටපත් කරන කෙනා. ඒ ලස්සන කතාවකින් තමයි පටන් අරගන්නේ. ඉතින් අද ඒකට අදාළ නැති නිසා මම ඒ කතාව කියන්න යන්නේ. කොහොම හරි මේ වංශය අවුරුදු 55ක් යනකම් පුදුමාකාර දුකේ කොළු කැපුවා. හිසක සාදම්මා. ඉතින් හැම වෙලාවෙම අර ලේ පිටිච්ච කඩුව අතේ තියෙන්නේ ඇඟ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුමුත් ලේ. ගෙදර ගියත් ඒ අදහස තියෙන්නේ. ඉතින් අවුරුදු 55 ඉඳන් මම දැමස පෙන්ෂන් යනවා. ඒ කියන්නේ යාට වයස නිසා එක සැරෙන් බෙල්ල කපන්න බැරි මට්ටමට යනවා. ඉතින් උල උලාලු කපන්න. ඉතින් එතකොට අසාධාරණයි මට දන්නේ තියෙන එකපාරෙන් බෙල්ල කපන්නේ. පස්සේ මෙයා ඊට පස්සේ මිනිස්සයා ගිහිල්ලා හොඳට නාලා දිනුමුසු කිරිබතක් හදාගන්න මිනිහා හිතා ගන්නවා අද ඉඳලා මම රාජකාරියට යන්න ඕනේ නැහනේ. හොඳට කාලා මම පැත්තකට වෙනවා කියලා ඉන්න වෙලාවේ සාරිපුත්‍ර සාන්තිය මෙතෙන් පින්නපාති වයි. එතකොට මේ මිනිස්සයා දැකලා නැහැ කවදාකවත් සංඝයා වංශනාවක් පින්නපාති වන්නෝ. ඉතින් අර හිඟාගෙන ඉන්නවා. ඇයි කියලා අහන. පිටිසිඟාවත්. ඊට පස්සේ අර හදපු කිරිබත් වලින් පොඩ්ඩක් බෙදෙනවා. සාරිපුත්‍ර සාන්තිය නිකන් අහලා බලනවා මේ ගිය ඇතුළට ඇවිල්ලා වැඳුවාට කමන්නේ නැද්ද කියලා අහන. ඉතින් මං සාන ඇයි මේ මාන්නේ නැහැ ඉතින් මට ආහකන්තික වශයෙන් ඔයා ගෙදෙට්ට ආවට කමන්නේ අපෝ ප්‍රශ්නෙ නැහැ කියලා ගිහිල්ලා විජහට ආසනයක් සකස් කරලා පඩික්කමක් තියලා දැන් දාහනේ වළඳවන. ඒ මනුස්සයා හිතපුවත් නැති එක. වන්දේ උනාට පස්සේ සාරිපුත්‍රයන්ස කියන සාමාන්‍ය අපිට ඉතින් දානයක් දුන්නාට පස්සේ බණක් කියන පුරුද්දක් තියෙනවා. බණ ටිකක් කියන්නද කියලා. ඒ මනුස්සයා මේ කවදාකවත් දානයක් දීලා බණක් අහලා නැහැ. බණ අහනකන් එහාට නලියනවා මෙහාට නලියනවා. එහාට නලියනවා මෙහාට නලියනවා. ඉතින් සාරිපුත්‍රයන්ස අහනවා ඇයි කියලා. ස්වාමීන් වහන්සේම බනහන જાති මිනිස්සෙක් නෙවෙයි මම මිනිස්සුන්ගේ බෙලි කපපු මිනිස්සෙක් මට එක ඉරියව්වක ඉන්න බෑ. මම නලියනවා. මට හරි ලැජ්ජාවක් පහලලා තියෙනවා. මට අත්තානුවාද බය එනවා. උභාෂෝ කියන බන නිසා. මට එම් පිරිසු චර්චෙන් නැයිද සාරිපුත්‍ර සාංශය ඊට පස්සේ දැන් ඒක දිගේ කතා කරලා කියන උපාසක මහත්තයා මේ ඇයි එහෙම මේ සිල්ලතේකට ගුණ විරුද්ධ දානයක් දීලා බනහනකොට මේ අසන්න බැරි ගතියක්, උලන්න බැරි ගතියක්. ඊටසල් මම මේ අහවල් කෙනා. ඊ වෙනකන් අහවල්. නිසා මම මෙහෙම දන් දෙන සිල්ලාගෙන කෙනෙක් නෙවෙයි. ආහා හරි හරි. ඒක ප්‍රශ්නේ නැහැ. දැන් මේ සත්තු මැරි ඔයා ඒ මිනිස්සුත් එක තරහින්දද කියලා අහන. නෑ නෑ මේ රජ්ජුරුයි කියන්නේ රාජනීති අනුව මෙයා බෙල්ල ගහපන් කියලා මං කපන්නේ බෙල්ල ගහයි. කපන්නේත් බෙල්ල තෝ මරනවා කියලා අදහන්නේ නෑ නෑ මේ මගේ රාජකාරිය විතරයි. මං එක්කෙනෙක් එක්කවත් තරහ නෑ. ඒතර මේ මරලා තියෙන වාගුමනාට නෙවෙන්නේ නෑ. ඉතින් ඒව නා අකුසල වෙලා නෑනේ. ඈ? කියලා අරමංශටික පාරට විවෘත වීමක් වෙනවා. ඒ ඒ විවෘතිය තුල දීවහම බන ධර්මදේශනාව සලක්කන වීතිය දක්වා කෙලින්ම අරගෙන යනවා බණින්ම සාර්ථක සාන්ති අර ඇතිවෙච්ච පුංචි ඉඩේ මේ සත්තු මරමින් අවුරුදු 55ක් ගත කරපු මනුස්සයාට සරුවත් මේ සාරිපුත්‍ර සාන්ති කියන ඔබ මේ උඹේ වේදිත කර්මයක් නෙවෙයි කරලා තියෙන්නේ. චේතනාපූර්ව කර්මයක් නෙවෙයි කරලා තියෙන්නේ. හැබැයි මිනිහට ඇතුළතින් පොඩි බයලජ්ජාවක් තියෙනවා. මේක සාසනේ හැටියට ඒක අදාළ නැහැ. ඔබ රාජකාරියක් කරලා තියෙන්නේ. ඒක කරන්න පුළුවන් වේද බෞද්ධෙක් නම්. කවදාකවත් බෑනේ උ සාප කරගන්න ඕනේ කොහොමදත් ඔය සාරිපුත්තාමරෝ ගෙනාවු සල්ලයිට් වලින් හේතුවට මගේ කුණු යන්නේ මගේ කුණු පර්මනන්ට් කුණු જાතියක් කියලා අර කුණු ටික මගේ කරගන්නවනේ අර මනුස්සයා බුද්ධ ආගමේ නෙවෙයි නිසා සාරිපුත්ත හමුදුර කියපු දේ අහලා ඇත්ත නෙන්න. මම මේ කරපු දේ රාජකාරියක් නේ මං කෙරුවේ. මම මේ මනුස්සයත් එක්ක තරහකුත් නැහැ. කපන වෙලාවේ මට ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, ද්වේෂෙකුත් නැහැ. කපුබ්බව හැබෑව. මට කිව්වොත් කවුරුට කොස්ගෙඩියක් දීලා පොරවෙන් දෙකට ගන්න බලපන් කියලා මම බලනවා. මඟුල් ගෙදර ජීව පොල් ගෙඩිය දෙකට යන්න ගහපන් කැත්තෙන් කිව්වම ගහනවා. ඒකට පවුපින් නැහනේ. මඟුල් නැගතට කෙරෙන්න ඕනේ වැඩක්. පවු නැහැ. පවු නැහැ. අන්තිමට සල්ලක්කන වීදිය කියලාගෙන බලවත් විපස්සනාවකට එතෙන්ට ගෙනාට පස්සේ සාරිපුත්‍ර සාන්තේ නැගිටලා යනවා. මේ සාරිපුත්‍ර සාන්ති කියනවා මේ බස්මල් පොඩ පාත්‍රය අරගෙන ඉන්නකෝ කියලා ඉස්සරහට ගිහිල්ලා හුඟක් දුර යනකම් දීලා පාත්‍රය පිරත් කරලා ආපහු එනකොට එනකොටම දෙනක් කනලා මැරෙනවා. මැරුණාට පස්සේ මෙයා බලවත් దేవතාවෙක් වෙලා මේ ආර්යයන් වහන්සේ නම ආර්යයන් වෙලා නැහැ. බලවත් විපස්සනාවක් ලැබලා ගියාට පස්සේ උන්න කතාවක් පහළනවා මිච්ඡරකල් හරක් මිනි කපු මිනිසයා සාහිත්‍ය සාංශිකේ එක බණක් අහලා මෙච්චර ඉහළ දිවි ලෝක සම්පත්තියක් ලැබලා තියෙනවා සම්‍යදෘෂ්ටික වෙලා තියෙනවා සතිය වැඩිලා තියෙනවා ඒකට බුදුසසුන් කියනවා දහසක් නිෂ්පල බණ කියනට එක බණපදයක් කියන්න දන්නවනම් කෙනෙකුට කොට එන්න පුළුවන් හැබැයි ඒක හරියටම ගලපලලා කුඤ්ඤ දිගේ බසන්න ඕන. ඒ කියන්නේ අපි තුල තියෙනවා මේ දස අකුසල කර්මවත කරුවට වැඩිය ඒව පිළිබඳ ලොකු පශ්චාත්තාවයක් තියෙනවා. අපේ කලේ මුණින් නමලා තියෙන මොන බන දැම්මත් අපි කියන බෑ අයියෝ මේ ජීවිතේ නම් කරන්න බෑ. කොහොමඩකට ඒක කරන්න බෑ කියලා බෑ බෑ බෑ බෑ වම තමයි. මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ බුදුබණේ හැටියට ඕනේ බවක් සුද්ධ කරන්න පුළුවන්. අන්නේ සුද්ධ කරපදැනින් බසපන්. බසුවට පස්සේ උඹ සුදුසෙක් වෙනවා කියන එක පිළිගන්න බැරි තරම් අපි කියනවා ඒකට පිට කර වෙලා තියෙන්නේ. කේස් හાર્ඩ්නින් කියලා කියනවා. මේකට කියනවා සදාචාරවාදී කියලා. මේ සදාචාරවාදී හැම වෙලාවෙම තමයි පහත් කළා හලකනවා. මම සත්තු මරුවා, මං හොරකම් කෙරුවා, මං කාමීත්‍යාචාරය කෙරුවා, මං බොරු කිව්වා, මං පිසුනා වාචා කතා කරා, පරුසා වාචා කතා කරා සබ්බප්පලාපකේ. ඒ කියන්නේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔయిత වැඩිය බලවත් ආයුධයක් ඇතුව සියලුම කෙලෙස් අයින් කරන්න පුළුවන්. ඒ සතිය පිහිටපු චිත්තක්ෂණයක අර ගෙනාවු කෙලෙස් මෝහ පටල ඔක්කොම නැහැ. ඒ චිත්තක්ෂණේ සමාදන් වෙනවනම්. අද එක්කෙනෙක් කියලා තියුණා මම දැක්කා. මට බුදුහාමුදුරු ධ්‍යාට ඇඬුනා. මට තේරෙනවා මේ චිත්තක්ෂණේ නීවරණ නැහැ කියලා. එකයි මේ දිගටම පවතින චිත්තක්ෂණය නෙමෙයි. ඒකට කර්මෙත් නැහැ, කර්ම සංඥා, කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. ඒ විලාවේක අගේ කරේ නැත්තම් ඒක නිකන් කැලියට පහයපු හඳ වගේ කිසි ඔපයක් නැහැ. අන්න මේ අගේ කිරීමේ තමයි අපේ භාවනා ගමනේ මේ මම්ම කරන භාවනාව මම අගේ කිරීමේ විතරමයි ගමන ඉස්සරහට යන්නේ. ඉතින් කොච්චර භාවනා කරත් අනේ මේක හරි ගියේ නෑනේ මට මේක හරි ගියේ නෑනේ අනේ මට බොරු කියුණානේ අනේ මට පිසුනා වාචා කියුණානේ මට පරුසා වාචා කියුණානේ කී කියා. ඒකම විච්ච වැරද්දම නැවත නැවත සමාදන් වෙන්න ගියාම කොච්චර බොරු නැති වචන කිව්වත් අර බොරුව තමයි අපි නිතරම සමාදන් වෙන්නේ. ඒ නිසා මේ කර්මපත තමයි අපි දැන නොදැන වෙනවා. හොඳට බලන්න අපි මේ බොරුවක් කාටද කියවෙන්න පුළුවන්. ඒක නේ අපිට චෝදනා මම මේ චේතනාවකින්ද කිව්වේ. මට මේ අවශ්‍යතාවයක් තිබුණාද කවුරුත් නොමග අරින්නේ නැහැ. එහෙමනම් කියන්නේ අනේ සමාවෙන්න ඔබතුමාට හෝ ඔබතුමීට හිත තමනාපුණන් තර වෙන මට එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් මම චාරිත්‍රානුකූලව මම සමාව ගන්න. මම පාපොච්චාරණය කරනවා. මගේ වචන නිසා වැරදුනා තමයි. මොකද මට ඔයා තරහ කරගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මට මේ ආත්ම ඉවර කරන්න ඕනේ වැඩේ. ඒ නිසා මම සමාව ගන්නවා කියලා ඒ හතරක් මේ මොනවාද වචී ద్వාරේ සිදුවෙන හතරම බුදුරජාණන්සේ සඳහන් කර තියෙන්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන එකිනෙකාට ගිහිල්ලා පාපොච්චාරණය කිරීමෙන් සහ අනුන්ත සමාව දීමෙන් අපිට මේ ජීවිතය සුද්ධ කරන්න පුළුවන්. ඒකටයි පැවිද්ද තියෙන්නේ. ඒකටයි අපි වස්ස යෝරණාට පස්සේ පවාරණය කරන්නේ. පවාරණය කියනවා මම ඇතින් දැක්කනම් ආයෙත් මම කරපු වැරද්දක් ඇහුවා නම් සැක කෙරුවා නම් මට කියන්න මම ඔබතුමාලා තමයි ගන්න කණ්ණාඩියක් විදියට මම ඒකෙන් තමයි බලන්නේ මම හදිට හැසිරුණාද කියලා මාස 3ක් එකට හිටියා මම උනත් මම සමාව ගන්නවා සභාව ගන්න සංඝයාගම සමාව ගන්නවා මම ඒකට අදාළ ඒ විනයානුකූලව මම කටයුතු කරන්න කැමති කියනොත් මෙතන තියෙන්නේ නිකම්ම නිකං අහිංසකකමනේ ඇයි අපිට එහෙම අහිංසක වෙන්න බැරි ඇයි අපි මේ උසාවියන්නේ ඇයි අයියා මේ කසාද රෙජිස්ටර් කරන්නේ? ඇයි අපි මේ දික්කසාද රෙජිස්ටර් කරන්නේ? අපිට එක එක විශ්වාස නැහැ. විශ්වාස නම් පොතේ මොනවද ලියන්නේ? පොතේ මොනවද කටු ගන්න දෙයක් තියෙන්නේ? කටු ගාලා වැඩක් නැහැ. බුදුරජාණන්සේගේ ශාසනයේ මූලු 84 ධර්ම කන්දේ කිසිම තැනක අකුරක්වත් නැහැ. ඔක්කොම කටවචන. දේශක ශ්‍රාවක සම්බන්ධයක් තියෙනවා. ඒ තරම් බලවත් ඔය ටීචින් ටෙක්නික්ස් මොනව තිබ්බත් මේ කියන දේ අහගෙන ඉන්නව තරම් බලවත් දෙයක් නැහැ. බුදුරජාණන්සේ කිව්වා විශ්වාසයෙන් ඇදෙව්වා එච්චරයි. හරි කෙනෙක් අහනවා මට ස්වාංශ සෝවාන් සකදාගාමි අනාගාමි වෙන්න මට pāli භාෂාව දැනගන්න ඕනද බරපතල වචන දැනගන්න ඕනද දතන මෙන වචන දැනගන්න ඕනද ඔය පට්ටම් ගන්න නම් ඕනේ නෑ මට තිබුණ ආතතිය නැති වෙන්න නම් ආතතිය දන්නකොට ආතතිය තියෙන බව දන්නවා ආතතිය නැතිකොට ආතතිය නැති බව දන්නවා ඒ ඉච්චනේ ඕනි කරන්නේ ඒ ආතතිය නැති වුණොට රැස්සී දෙන්න ඕනේද 18 රියන් වෙන්න ඕනේද ඒ ඔක්කොම මේ ඔලුවට දාගත්ත ස්ක්‍රිප්ට්ස් නේ එක එකන දාපු දේවල් නේ මට ඕන කරලා තියෙන්නේ මට මේ දැනෙන දරතේ දැනෙන දාහය දැනෙන පරිලාහය දැනෙන දෙවිලි තැවිලි නැති වෙන බව දන්නවනේ. ඕකට අකාලිකයිනේ ඕක. එතනදීම ඒකට මේ මං බොරු කියලා ඇති මං පිසුනා වාචා කියලා ඇති කියලා ඒකට මේ තමන් කරපු දේවල් නැවත නැවතත් වැරදි ටික සීපත් කරමින් මාට නම් කවදාකවත් හරියන්නේ නැහැ. මම මේ මේ දේවල් කරලා තියෙනවා කියලා කියන සාපේ ඇර අපිට නිවන් දකින්න වෙන බාධාවක් නැහැ. දවසින් දවස දවසින් දවස ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා මේ Tamange වචන කාට හරි කියන්න යනකොට ඒ 100 100ක් නීතිඥෙක් දාලා ව්‍යාකරණ බලලා කියන්න ඕන ගමන් නැහැ. තමන් කතා කරන මනුස්සයාට කතා කරන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් නැත්නම් කාරණා සම්බන්ධයෙන් නම් ඒ මනුස්සයා තේරුම් ගන්න බැලි. හැබැයි කාට හරි කොනහඬ යනවා නම් කාගේ වැරදි දකින්න හදනවා නම් ඇදකුදු දකින්න හදනවා නම් ඒකම තමයි අපිත් වැරද්ද. එහෙමනම් ඒ මනස අපිට ගහන. ගහන්නේ අපි ලං කරුණා මෛත්‍රිය නැති නිසා. නිසා භාෂා ව්‍යාකරණ ඉදිරිපත් කිරීම සියල්ල ඉක්මවල යනවා. අපි මානවය කරේ තියෙන දයාව තියෙනවා. එතකොට මානවයත් එක්ක අපි දේශනාවේදී සම්බන්ධ වෙනවා. ඒක මේ මේ පුහුණුවකින් දෙන්න පුළුවන් එකක්ද? එහෙම නැත්නම් වෙන කෙනෙකුට උගන්වන්න පුළුවන් දෙයක්ද කියන එක ලෝකේ ඉන්න දියුණුම විද්‍යාඥයෝ කියනවා 50 50 සමහර උප්පත්තියෙන් මේක තියෙනවා කාට හරි කතා කරන බොහොම හදවතින් කතා කරන්නේ. ඒ ව්‍යාකරණේ බලපන්නේ භාෂාව බලපන්නේ මොන භාෂාවෙන් කතා කරත් අනිත් එකනට තේරෙනවා. අනිත් එකන භාෂා ව්‍යාකරණ ඔක්කොම දන්නවා කතා කරන්නේ පිස්සු දේවල්. අල්පල්. කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ මිනිසයා නිතරම කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ හූරගෙන උස්සගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ අපි මිනිස්සුත් එක්ක ඉස්සර හැපි හැපි රණ්ඩු කර කර හිටපු ජීවිතේ භාවනා කරගෙන කරගෙන ඉදිරියට යන්න යන්න අපි අතර මේ ගැටීම් අඩු වෙනවා නම් වචනයක් කතා කරනකොට පටලැවිලි අඩු වෙනවා නම් ඒකත් භාවනා ප්‍රතිඵලයක් තමයි. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට කවුරු හරි හොඳට කමඨාන් වාතාව ලියලා තියෙනවා ඒකේ තියෙන ව්‍යාකරණෙත් පෙන්ලා දෙන්න ඕනේ. හරි ඔය ටික හරි. හැබැයි මේක පොඩ්ඩක් වැරදි. ඒක හදාගන්න. මොකද මේ වෙලාව අපේ හිත මෙලෙක් වෙන වෙලාව. ඒක බුදුරජාණන් සඳහන් කරලා තියෙන නීවරණ නැති වුණාට පස්සේ අපේ හිත කියනවා විනීවරණ චිත්තං, උදග්ග චිත්තං, පතන්න චිත්තං, කල්ල චිත්තං, මුදු චිත්තං කියලා. නීවරණ නැති වෙච්ච එක අපේ හිත කලල් මඩක් වගේ වෙනවා. කලල් මඩ කියලා කියන්නේ වී වපුරන් ඉස්සලා කුබුර කලල් කරගත්තා වගේ ඕන දෙයකට හැදෙන මුදු චිත්තං ඕන දෙයක් පිළිගන්න පුළුවන් තත්යකට එනවා උදග්ග චිත්තං උද්‍යෝගයක් ඇති වෙන ඕන ශිල්පයක් ඉගෙන ගන්න විනීවරණ චිත්තං නීවරණා බාධාවක් නැහැ ඉතින් අපේ හිත නීවරණ වල තියෙනවා මේක රළු පරළු ගලක් වගේ වෙලි වෙලිච්ච කෝටුවක් වගේ නමන්න බෑ නමනකොට කඩලා ඒක හොඳට තේරෙනවා භාවනාවේ විශේෂයෙන් විපස්සනා දියුණුව එකන යනකොට තමන් කාට හරි කතා කරනකොට භාෂා ව්‍යාකරණ මොනවා වුණත් මේක sannivedane උනාද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් අම්මා දරුවා කියන දේ තේරුම් ගන්නේ මවුනෝන ඉන්නේ. දරුවා භාෂා කතා කරලා නෙවෙයිනේ කියන්නේ. අපේ අම්මා කියනවා මේ කෙල පිඹිනවා නම් කට චුකු චුකු චුකු ගාලා ඒ කියන්නේ ඔළුවේ කුණෙක් ඉන්නවා කියන එක. පුකපැත්ත උඩ තියාන පුතියනවා නම් කිරිපණුවෝ ඉන්නවලු. ඒකා කියලා නෙමෙයි අපේ අම්මා කියපුවා මම මේ කියන්නේ. පොඩි එක හැසිරෙන තාලෙන් කියනවා. ඉතින් අර කෙලපෙමිනවනම් හොඳට අත ගාලා අත ගාලා උකුණෙක් ඉන්නවද කියලා බලන්න. උකුණ හිටියත් නැතත් වැඩි shape. ඒකට කියනවා මවුන ඕන කියලා. මව දරුවගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්නේ දරුවා ව්‍යාකරණ අනුකූල කතා කරන ඒකා රැහැයියා වගේ උන්නලා හන්දන කෑස් ගන්නවා මොකද්ද කියන්නේ බාලගිරියා කියලා කියන්නේ. අම්මට ඒක බාලගිරියක් නෑ. අම්මා දන්නවා මේක මේ කතා කරන භාෂාව. අපිට මෙච්චර ලස්සන භාෂා උපකරණ තියෙද්දිත් අපි අතර මේ තන්නේ වේදන ප්‍රශ්නයක් තියෙන්නේ මොකද? අපි ළඟ මේ කතා කරන්න ඕන දේ ගනුදෙනු වුණාද නැද්ද කියන පිළිබඳ කිසිම හැඟීමක්ම නැහැ. අපිට කියන්න ඕන දේ අපි කිව්වා. වල තේරෙනවා තේරිච්චා නැත්නම් ගහිරපන් කියලා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේදී අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කනට මීපැණි දැම්මා වගේ සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කමඨාන් සුද්ධ කරනකොට සමහර විටක වරදිනවා. මේ පඬිතුමාන්ති වචනේම කියනවා කවුරු හරි කිව්වොත් මට එක දිගට විනාඩි 10ක් ආසාර පිම්බි මහකිලි බලන්න පුළුවන් කියලා එක තනි පචයක්. එහෙම නෑ. යථාර්ථය එහෙම එකක් නෑ. එහෙම ආස්වාද ප්‍රසාද පිම්බීම ඇකිලිම් කියලා જાතියක් නැති බහ තෝරනකොට කියනවා මට එකක්වත් බැරුව හිටියා දැන් මට එක දිගට විනාඩි 10ක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මට දිගට පිම්බීම ඇකිලිම් 10ක් 15ක් බලන්න පුළුවන් කියලා කියන්නේ අපි දෙන්නම් බාර ගන්නවා. හැබැයි එහෙම හොඳටම බලනකොට මේක ඇතුලේ තියෙන කම්පන චංචල ටිකක් විතරයි. මේක ඇතුලේ තියෙන ධාතු මනසිකාරයක් විතරයි. ඒකට පිම්බීම ඇකිලිම කියලා නම දාන්න බෑ. හොඳටම භාවනා දිනුනාට පස්සේ කියනවා පිම්බීම හැකිලිම දීර්ඝයට යනකොට පිම්බීම තහ හැකිලිම අතර වෙනස නැති වෙනවා. ඊටාම ඕලාරික මට්ටමේ තමයි පිම්බීම හැකිලිම දෙකක් විදියට පේන්නේ. භාවනා කර කර යනකොට ඒක එකක් වෙනවා. වම දකුණු වශයෙන් සක්මන් කරන යනකොට gediya පිටින් සක්මන් කරන්න පටන් ගන්නවා. එතකොට වම දකුණු පේන්නේ නැහැ. එතකොට හොයන්න ගියත් නැහැ. එතකොට තේනවා මං එදා කිව්වනේ සක්මන් කරන්න පුළුවන් කියලා වාර 7-8ක් වම දකුණු දක්මින් කියලා. ඒ බබාගේ භාෂාව. ව්‍යාකරණ හරිය ගිහිල්ලා නැහැ තව. ඉහළට ගියාම භාවනාව බුදුරජාණන් වහන්සේගේ වචන හැටියට කියනවා නම් ශුඤ්ඤත අනිමිත් අපණිත කියලා. මේ ලෝකේ තියෙන එකම නිමිත්තක්වත් නිමිති කරන්න තරම් වෙලාවක් ඉන්නේ නැහැ. ඒවා අනිමිත්තයි. නමුත් මේ බහ තෝරනකොට අපි නිමිති ගන්නවා. නමුත් මේ නිමිති දිහා බලාගෙන ඉන්නකොට මේ නිමිත්ත නිමිත්තේ නිමිති කරන ගතිය නැති වෙනවා. එතකොට කියන්න වෙන්නේ මම ආනාපානෙ මට පේන්නේ කම්පන චංචලයක් විදියට පිම්බීම හැකිලින් පේන්නේ මට කම්පන චංචලයක් විදියට යන්නේ එන එක මට පේන්නේ කම්පන චංචලයක් විදියට කියලා අර නං නං වශයෙන් කියපු අරමුණු වලට අලුත් ආර්ය විවහාරයකට යනවා ඉතින් ඉස්සෙල්ලා එහෙමනම් කිව්වා බොරු වෙනවද කියන ප්‍රශ්නේ මම මේ කතා කරන්නේ බොරු නෙමෙයි ඒ වයස හැටියට ඒ ඒ භාවනා දියුණු හැටියට ඒ භාෂාව තියෙන්නේ ඒක නිසා ඒක ප්‍රකාශ නොකර සිටීමෙන් වෙන sannivedana පාඩුව කරගන්න යන්න එපා. Taman දන්න විදිහට Taman කියන්නේ. ඉස්සරහට යනකොට ඒක හැදිලා එනවා. නිවනට යන්න ඉස්සලා හැම නිමිත්තක්ම අනිමිත්තක් පාටපත් වෙනවා. හැම මනිදියක්ම අපි ප්‍රාර්ථනා කරු ඔක්කොම තන්නේ අවිද්‍යාවක් බව තේරෙනවා. අප්පන්හිත වෙනවා. අනිමිත්ත අප්පන්හිත ශුන්‍යත මේ ලෝකේ අපි යමක් වටිනා විදිහට ගත්තා නම් ඔක්කොම තුච්ච රිත්ත ශුන්‍යත බවටපත් වෙනවා. ඒ කියන්නේ අපි ගිහිල්ලා දැන් ඊගාවට නිවන් දකින මට්ටමට මේ ඉනිමගේ ඉහළ කෙළවරට ගියාම. එතකොට පේනවා මං ඉස්සර කාලේ කියපුවා කොච්චර බොළඳද කියලා. ඒක බොරුවට වැටෙන්නේ ඒක පිසුනා වාචාවට වැටෙන්නේ ඒක පරිසවා වාචාවට වැටෙන්නේ ඒක සම්පප්පලාප වෙන්නේ එනිසා මේ හතරම තියාගෙන තමයි අපි වැඩේ පටන් අරගන්නේ. පත කර්මපත නොවුනට තියාගෙන පටන් ගන්නවා කරගෙන කරගෙන යනකොට තේරෙනවා එදා මං කියපු දේවල් ඒ අර මන්ද දැනුම නිසා අර්ධ දැනුම නිසා අපි ඒ විදිහට නිර්වචනය කරාට ඉදිරියට යනකොට යනකොට ඒකම වෙන විදිහකට කියන්න පුළුවන්. ඒක ආර්ය වෝහාරයක් බාටපත් වෙනවා. ඒක මේ අත්ත ධම්ම නිරුද්ධි පටිභාන කියලා කිව්පිලිසිම්බියා විදිහට මේ ශාසනය සඳහන් කරලා තියෙනවා මේ ලෝකයා කතා කරන්නේ අර්ථය දනවන වචන. නීතාර්ථය. නමුත් ඒක ඇතුලේ ධර්මයක් තියෙනවා. ඒක ඇතුලේ පටිච්චසමුපාදයක් තියෙනවා. ඒක යෝගාවචරයට පේන්නේ නැහැ. යෝගා මේ ආධුනිකයට පේන්නේ යාට පේන්නේ මේ ගෑනු විඤ්ඤහලා ඉන්නවා. බැස්ස අවුව කියලා එකක් තියෙනවා. අපට ව්‍යාපෝ තේජෝ වායු කියලා ධාතියක් තියෙනවා. මේ ඔක්කොම වැඩ කරන්නේ ධර්මතාවයට කියලා පේන්නේ මොකද මේ බලන බලන දේ අපිට තණ්හාමාන දිටි අපි ඇති කරගන්න නිසා. නමුත් කවදා හරි මේක ඇතුලේ තියෙන ධර්මතාවය දැක්කහම අර්ථයත් ධර්මයක් කියන දෙකම දැක් ගන්න පුළුවන් වෙනවා. නෙය්‍ය ආර්ථේ සහ නීතාර්ථේ කියලා. ඉතින් ඒ ආයති ලෝකේ නායකයෙක් වාටපත් වෙනවා, sannivedanaye දක්ෂයෙක් වාටපත් වෙනවා, විධායකයෙක් වාටපත් වෙනවා, තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්න. මේ ලෝකයා දඟලන්නේ මේ පිටපොත්තේනේ. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා කොල්ලෙක් කෙල්ලෙක් පිළිබඳව ඇති වෙලා තියෙන මේ රාග හැඟීමේදී ඒ ඒ චරි ඒ ඒ රූපෙට ප්‍රේම කරන ගතියේදී පුළුවන් නම් මේ පිට තියෙන හැම අයින් කරලා බලන්න ඇතුලේ මොනවද තියෙන කියලා. මේ ප්‍රේම කරන ලපනම වන් සඳ සේ සොමි ගුණිනා කියලා මේ බලන එකේ උඩ ලෙල්ල ගැලෙව්වොත් කටියට බලන්න ඕන අන්න මයි ළඟ කුටියේ මේ වෙලාවේ බල්ලෙක් මැරෙමින් ඉන්නවා අන්න ඒක දිහා පොඩ්ඩක් ගිහලා බලන්න දැන් සම්පූර්ණ මැස්සවාලා මුළු හැම පුරාම ඕජස් ගන්නවා බල්ලා ඉඳලා හිටලා නැගිටිනවා නැද්ද වැටෙනවා ආය නැගිටිනවා වැටෙනවා ඉතින් ඔය බල්ලා මයිල් තියෙන වෙලාවේදී අම්මෝ අපි ඉඹ ගන්න ඇති අනේ චුට්ටගේ බල්ලා කියලා තමයි අපි කියන්නේ යාර චුට්ටන් ඇති කරව බල්ලා දැන් අද ඉන්නවා හැම ගහලා ඔන්න තත්ත්වෙ පෙන්නනවා ඒ නිසා අපි මේ ප්‍රේම කරපු හැම වස්තුවකම පිට ලෙල්ලේ විතරනේ ප්‍රේමේ තියෙන්නේ. ඔක පොඩ්ඩක් ඇතුලට ගියාම නම් ওই ගතිය නෑ. නැමත ඒ අර කලාවේදී අර තරුණ වයසේදී එහෙම නැත්තම් මේ වර්ණ දශකේ ඉනෝටිව කියනවටත් කැමති නෑ. ඉතින් ඒ නිසා අත්ත ධම්ම කියන දෙකම දන්නේ කනා මේ පේන දේ විතරක් නෙවෙයි බලන්නේ. හරහා බලනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි භාවනා කරනකොට වේදනාවක් එනවා. අපි බලන වේදනාව හරහා ගිහිල්ලා මූල කර්මස්ථානේ බලන්න පුළුවන්ද? වේදනාව හරහා ගිහිල්ලා ඉරියව්ව බලන්න පුළුවන්ද? ඒ මොකද වේදනාවට බෑ මූල කර්මස්ථානේ වහන්න. වේදනාවට බෑ ඉරියව්ව වහන්න. ඉතින් අපිට වේදනාව ලොකු කරගත්තොත් අපි කියනවා අනේ භාවනා කරනවා සතිය කරනවා වේදනාව නිසා මම ධම්මල ගහලා ගියා. ප්‍රශ්නයක් නෑ. ওই වේදනාව තියෙද්දිම බලන්න හුස්ම ගන්න එක නතර වෙලා නෑ. ওই වේදනාව තියෙද්දිම බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න පුළුවන්. ඒකට වේදනාව හරහා බැලුවොත් අපි ටික වේදයක් පාඩපත් වෙනවා ඥානයක් පාඩපත් වෙනවා. ඉතින් අපි කිව්වොත් බෑ බෑ භාවනා කරන්න බෑ. මට මේ වේදනාව නිසා කියලා. ඉතින් යා යාම නිදහසට කරුණු හදා ගන්න. ඒක නිසා සරුවච්චන්ස අපිට උගන්වන ක්‍රමය මේ මේ විපස්සනාව කියන්නේ මේ කොයි දෙයකටත් මුණත වටනාකමක් තියෙනවා විනිවිද බලන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ දෙක දන්නවනම් ඒකට කියනවා අර්ථයක් දන්නවා ධර්මයක් දන්නවා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සාගය. කග්ගවිචාන සූත්‍රයේ භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. අපි ඕන කෙනෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් ලාභේ තකා විතරයි. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. පාරුව පදින තුරු දියේ කැළඹිල්ල. සූර්ය උදා වෙන තුරු පිණි බෑවිල්ල. කාර්යයෙන් ඔච්චන දෙල්ලම තියෙන ඉතු කට්ටිය ඒව කියන්න කැමති නෑ නෑ මයිලාන බොක්කෙම්ම දරුවන්ට ආදරේ බොක්කෙම්ම අම්මට ආදරේ බොක්කෙම්ම මම ආගමට ආදරේ රට ජාතියට ආදරේ ඉතින් බුදුරජාණන්ති කියනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තාය හැම කෙනාම සේවනය කරන්නේ භජනය කරන්නේ තමන්ගේ යටි කූට්ටු අදහසක් ඉෂ්ට කරගන්න. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත හැම කිසිම පසු ප්‍රතිපාර ප්‍රචාරයක් අපේක්ෂාවකින් තොරව වැඩ කරන කල්යාණ මිත්‍රෝ දුර්ලභයි. අපි දෙන්නවා නම් ගන්න බලන්න තමයි දෙන්නේ. එහෙනම් supply demand theory එක. ඒ නැති කට්ටිය ඉතින් අත උස්සයි. හැබැයි කණ්ණාඩියෙන් බැලුවොත් පෙනෙයි පිළිපැති මොකಾದ ඉන්නේ කියලා. අත්තට වඤ්ඤා අසුචි මනුස්සා මේ අර්ථ ශාස්ත්‍රයෙන් රුපියල් වලට වැඩ කරන මිනිස්සු අසුචි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ එකග්ග විසාන කප්පෝ අනේ වෙන මිනිසුත් එක්ක ගනුදෙනුවක් මට නොවේවා. ඇසුරක් නොවේවා. තන කඟ වේනගේ තනියඟ වගේ මට තනියේ ඉන්න ලැබේවා. ඉතින් අන්නේ මුදලක ලාභයක සත්කාරයක සම්මානෙට සිලෝකේට අපි මේ පද ගායනා කරන එකයි ඒක විනිවිදල මෙයා මේ යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා බලන එකයි ලুকু වෙන සත්‍යය ලুকু වෙන සත්‍යය අන්න එහෙම බලලා අත්ත ධම්ම දෙකම දැනගන්නවා කියන එක මේ ලෝකේ තනි ඇහක් තියෙන මිනිහයි ඇස් දෙකයි තියෙන මිනිහයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. එක ඇස් පොට්ටයයි ඇස් දෙකයි තියෙන එක. එක ඇස් පොට්ටයට ඔක්කොම පේන්නේ ෆ්ලැට්. ඇස් දෙක තියෙන එකනට ගැඹුරු පේනවා. අර්ථ ධම්ම දෙකම දන්න එකනට මේ නටාගෙන ඉන්නේ මොකාටද කියලා හැරෙනකොට කීයකි. ඊට පස්සේ ඒක නිරුත්තියට දාන්න ඕනේ. ඒක එයාට අර්ථේ විතරක් දාන්න කෙනාට තේරෙන භාෂාවට දාන්න ඕනේ. නිරුත්ති කියලා කියන්නේ අර්ථේ. වචනයක තියෙන අපි කියනවා අර්ථකතනය කියලා. ඒකේ තේරුම. තේරෙන්නේ නැති කෙනාට කියලා දෙන්න තමයි සරුවචන් හන්සේ ඔය පුදුම විදියට මේ පසේ බුදු කෙනෙක් වෙනම වෙනුවට සම්මා සම්බුදු කෙනෙක් උනේ මේ තේරෙන්නේ නැති දේ මේ අත්තට්ට පඤ්ඤා මිනිස්සුන්ට කියලා දෙන්න. ඒකට විශාල ඥානයක් ඕනේ හරියට බබෙකුට කියලා දෙන්නා වගේ. නැත්නම් පොට්ට මිනිසෙකුට බ්‍රේල් ලකුරු කියලා දෙන්න වගේ. ඒ ඥානෙ බුදුචානන්සේට තිබුණා. අත්ත ධම්ම නිරුත්‍ය කියනවා මෙන්න මෙහෙමයි මේක කියලා දෙන්නේ මේක තමයි නීතාර්ථය මේක තමයි නෙය්‍යාර්ථය මේක තමයි මතු පිටාර්ථය මේක ඇතුලේ ගැඹුර මෙහෙමයි කිය කිය කියලා දැන්. මෙන්න මේ මේ තුන අත්ත ධම්ම නිරුත්‍ය කියන පිළිබඳව විශේෂඥතාවයට කියනවා පටිභාන කියලා. මනුස්ස මනසේ තියෙන ඉහළම ඥානේ ඕනම දෙයක් දකිනකොට ඒකේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණයට පේනවා. හරහා ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාදේ ධාතු මනසිකාරයේ ඇතුලේ ගැඹුරේ ඥාන පරිමිණිති බව දන්නවා. ඒකේ මරණද පණ තියනවාද කියලා ප්‍රශ්නකුත් නැහැ. බෞද්ධ බෞද්ධ නැහැ. ධර්මේ නැහැ කිසිම දෙයක්. ඉන්නේ අර්ථ ධර්ම අර්ථයේ තියෙන මේ ඥාන පරිමේ ආගම බුද්ධ ආගම අනම්මනම් කියාගෙන යන දැනුමත් ඒක යහා තියෙන ධර්මතාවයත් දෙක දන්නවනම් පේනවා මේ ඥානෙ තියෙන මිනිස්සු ලෝකේ කලුනික වාගේ. පේන්නේවර මතු පිටේක විතරයි. ඉතින් මේ කලුනික වගේ තේරෙන මනුස්සයත් මේ අනික් කෙනෙකුගේ එක මේක ගනුදෙනු කරගන්න එපායි කියලා දෙන්න එපායි. කියලා දෙනකොට යා පාවිච්චි කරන භාෂා විලාසයට කියනවා නිරුත්‍ය කියලා. නිරුත්‍ය කියලා කියන්නේ යම් යමක් දෙයක් කියලා දීමේදී පාවිච්චි කරන භාෂා මෙවලන් ටිකට. අන්නේ ඥානෙ ඔක්කොටම කියනවා පටිභාන කියලා. ඉතින් මේ පටිභාන ඇති කෙනා නම් මේ බොරුව කේලම ඉස්සචන පරිසචන නොවන විදියට ගහලා හරි කමන්නේ අනිත් කෙනාට ඒත්තු ගන්නවා. එතකොට ටිකක් ඉතින් සරපරුස වෙන්න වෙන වෙලාවල් එනවා. ඒකෙදී ආ ගණන් ගන්න එහෙම කරලා හරි මට ධර්මයේ තේරෙනමනේ ආන්නේ තේරීම සඳහා සරුවචන් වහන්සේ අත්තතෝ තේතතෝ අත්ත සංහිතෝ මනාපතෝ කියලා මේ කියන්නේ ඇත්ත දෙයක්. ඒකම අතිශෝක්තියට දාන්නෙත් නෑ, අව탁සේරු කරන්නෙත් නෑ. මේකෙන් එයාට අර්ථයක් සිද්ධ වෙනවා. ඒ වගේම එයාට ඒක ප්‍රිය වෙන්නත් පුළුවන්, අප්‍රිය වෙන්නත් පුළුවන්. මේ අර්ථ සිද්ධි වෙන්නේත් අප්‍රිය වෙන්න පුළුවන්. එතකොට අපි වෙලාව බලන්න කියලා බෝධි රාජකුමාරයාට මතක් කරලා කියනවා. දැන් මේ අමාරු ධර්මය පොඩි එකට කියලා දෙන්න ගියාම මේ වචනේ සිටින හතර ආකාරයක් තියෙන හතර ආකාරයේ විවිධකම ਸਰවඥන්සේ පාවිච්චි කරනවා. එතකොට කොහොමද සාංශය අකමැති උනත් කියලා දෙන්නේ කියලා අහන. එතකොට කියනවා උඹේ ඔය අතේ එතකොට බබෙක් ඉන්නවා. මේ දරුවා කටට සත පහේ කාතියක් දාන උගුරට හිර වුණාම මොකද කරන්න කියලා අහන. ඒ කාතිකෙන් බෙල්ලෙන් අල්ලගෙන අනිත් අතෙන් ඇඟිල්ල දාලා මම ඇදලා ගන්නවා සත පහ උගුරත් බේතු අල වෙද්දි කරන දෙයක් නැහැ. අන්නේම තමයි මම මේ මිනිස්සු කැමති නෑ ධර්මයට. සත්‍යයට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ ආලවට්ටම්. ඒ තියෙද්දිත් මම ඒ කට්ටිය ටිකක් රිදුනත් මම මේ ධර්මයේ කියලා දෙනවා. ඒක මම දන්නවා අනිවාර්යයෙන්ම අර්ථ සිද්ධිය සලකනවායි කියලා. ඉතින් ඒව බුදුරජාන් වහන්සේට ආවේනික වූ සුවිශේෂී sannivedana ක්‍රම. එක්කෙනෙකුට දෙන්නකොට සමාහට අනික් අයටත් ඒවා පිළිටන් ඉඩ තියෙනවා. ඔක්කොටම මේ රහත්ුණයි කියලා ඒක පිටින් පිටන ගතියක් නැහැ. ඒක හොඳට තිබුණා ආනන්ද සාංශේ ගාව සාරිපුත්තු සාංශේ ගාව නමුත් කොණ්ඩඤ්ඤ සාංශේ පළවෙනියම සෝවන් වෙච්ච එකන එක්කෙනෙකුටවත් බණ කියලා දෙන්න බැරි වුණා. ඒ නිසා මේ දන්න දේ එකක් තව කෙනෙකුට කියන එක එකක්. ඒක මේ ධර්මයේ පැතිරීම සඳහා වචනේ වැඩ කරන හැටි. ඒ නිසා අපි හරියට ආධුනික කාලේ ඉඳලා ඉදිරියට යනකොට මේ කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයේ හරහා තව කෙනෙකුට මේ ධර්මයේ කතා කරනකොට හරහා ඒ තුළ ඇතිවෙන මේ ශිෂ්ටාචාරය ඒ තුළ ඇතිවෙන මේ වචනේ සිලිටි ගතිය ධර්මයේම කොටසක්. ධර්මයේම කොටස නිසා පටන් ගන්නකොට අපි ඇත්තට අරක මේක වෙනස් වෙනවා, ව්‍යාකරණේ වර්ධිනවා, ඊසර පස්සර වර්ධිනවා කියලා එහෙම පශ්චාත්තාප වෙන්න ඕනේ ඒ තියෙද්දි හරි මේව ගණදිනු කරගෙන කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ අපි මේ ඊටාම උවමනාවෙන් කමඨාන සුද්ධ කරන ශීර්ෂයෙන් කතා කරන වචනේ අනිත්‍යකන්ට හේතු ගන්න ශීර්ෂයෙන් කතා කරන්න ගියාම එහෙම නැතුව කතා කරනකොට අපි අතින් කොච්චර වැරදි වෙලා ඇද්ද කියලා. කොච්චරක් මේ ඇත්තම වුණත් ප්‍රකාශ කරනකොට බොරුවක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දෙන්නෙකුගේ කතා කරනකොට ඒ දෙන්න ගැටුමක් ඇති වෙලා මයිත් එක දෙන්නම යාළු වෙනවා කියලාමක් පාඩපත් වෙනවා. එහෙම නැත්නම් එයාට ඒක පරස වචනයක් වෙනවා. එහෙම නැත්නම් සම්පප්පලාප තීරමක් නැති වචන කතා කරනවා. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට යන්න යන්න භාවනායේ දියුණු වෙන දියුණුට යගේ වාග් විලාසයෙන්ම වචන කතාවෙන්ම එයාටත් තේරෙනවා පිටින් ණයටත් තේරෙනවා. වාග් බහුල්‍ය කියලා එකක් තියෙනවා. පොඩි දෙයක් කතා කරන්න ගොඩාක් දේවල් කතා කරන එකට කියනවා ප්‍රපංචකරණය කියලා. කතන්දර ගොතනවායි කියන. තේරුමක් නැති දේවල් වලට හරියට වෙලා අරගෙන අරකයි මේකයි අරකයි මේකයි කතා කර කර ඉන්නවා. ඉතින් ඒ කෙනාට බුදුබණක් උනත් තේරෙන්නේ නැතුව යනවා. ඒව ඔක්කොම දියාරු වෙලා යනවා. ඒ නිසා ප්‍රපංචකරණයේ පැත්තක තියලා අපි කියනවා. ගුරුවරයාට මේක කියනවා කිව්වම දන්නවා මේ බොරු කියන අදහසින් නෙවෙයි කියන්නේ බොරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකෙන් අපාය යන්නේ මොකද යං යං වේදිතං කම්මං කරෝති යමන් දැනගෙන කරන මම මොකටද මේ කියන්නේ කියන එක නපුරු අදහසක් නෙවෙයි නං කරුණා මෛත්‍රියෙන් කරනවා නම් ඒ වෙන පව් සමා වෙනවා. එහෙම නොවුනනම් අපි මෙතෙක් කල සංසාරේ මේ කට්ටච්චෝලිකමට කරපු කතාම ඇති අපිට සදාකාලික අපාගත වෙන්නේ. ඒ තරම්ම මේ වචන කතා කිරීමට පුළුවන් එකම මිනිසයා වැඩි හරියක්ම අපාය යන්නේ වැරදි වචන පාවිච්චි කරලා. ඒක ආපිට හරවන්න නම් පුළුවන් තරම් වැඩමුළුවට ආපුවාම කතා නොකර ඉන්න. නමුත් කතා කිරීම නිසා ඇතිවෙච්ච නරක නපුරු මතකයක් එළියට එන්නේ තියෙනවානේ. එහෙම නැත්නම් අපි කතා කරන නිසා අපිට බාහිර සද්ද නිසා කරදර වෙන්න තියෙනවානේ. අන්න ඒ වගේ නරක නපුරු දේවල් එනකොට සද්ද ඇහෙනකොට මට අරමුණට යන්න පුළුවන්ද? මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කොහොමද මම දැනගත්තේ කියලා කිව්වොත් අර කර්මය එහෙම අහුස් වෙලා පටන් ගන්නකොට සතියේ කර්ම වේලාවෙදී නම් පොඩ්ඩක් වෙහෙස කරගතිය තියෙනවා ආයෙත් සතියෙන් එවනම් අර අතරමැද තියෙන වෙහෙස කර්ම ගෙවීම සඳහා ගත වෙනවා ඒක දිත්ත ධම්ම වේදිනේ වශයෙන් නිසා කවුරු ආවිලයි වෙලාවට බණින එක හරි ලාභයි කවුරු ඇවිල්ලා සද්ද කෙරුවත් මට පුළුවන් නම් සද්දෙන් කරදරයක් ගන්න නැතුව චෝදනා කරන්නෙත් නැතුව නැව පෙරල ගන්න නැතුව හිමීට කඹේ යන්න වගේ දී යටින් ගින්දර ගෙනියන්න වගේ යන්න. ඒතර අපිට තියෙනවා මේ භාවනා කරනකොට කර්මත් ගෙවෙනවා. හැබැයි මම පටලවා ගන්නෑ. මම කවුරුත් එක පටලවා ගන්න නැතුව ෂේප් න්‍යායට කියන්නේ අපන්නක ප්‍රතිපදා. අවිරුද්ධ ප්‍රතිපදා. කවුරු මොන්න තරම් අපරු වචන පාවිච්චි කරත් මට විරුද්ධ වෙන්න ඕන ගමන් නැහැ. මට දීලා තියෙන ලයිසන් එකක් බීරෙක් වගේ හිටපන්. සෝතවා බදිරෝ යතා. කවුරු හොඳටම නපුරු වැඩක් කරනවා. මට එහෙම කලබල වෙන්න දෙයක් ඕනකමක් නැහැ. මම නිකන් පිලෙක් වගේ, කොරවිච්ච කෙනෙක් වගේ, මලමිණියක් වගේ බලහින්න මේ මනුස්සයා දැන් මේ වැඩේ කරනවා. මේ නිසා හොඳටම අමාරු වැටෙනවා. කවුරුත් අමාරු දන්නේ මම මෙහෙම හදන්න මට ඕනකමක් කවුරක්වත් ලයිසන් දීලා නැහැ. මම දකින්නකොට මට පේනවා නපුරු දර්ශනයක්. මට පුළුවන් ඇති නැති කෙනෙක් වගේ ඉන්න. ඒකට බුදුහාමුදුර අපිට ලයිසන් දීලා තියෙනවා. ඉතින් හාමුදුර කෙනෙක් ගියාලු අර ප්‍රයිවට් බස් එකේ ඉස්සරහම සීට් එකේ හාමු ඩ්‍රයිවර් වගේ මෙහා පැත්තේ. ඉතින් ඒකනේ හාමුදුරණ දෙන්නේ. ඉතින් යනකොට පාරේ පයින් මිනිහෙක් යට වෙලා එතනම මලාත්. ඉතින් හින්න කලබගෑනියක් කළා ඩ්‍රයිවර් මරන්න හදලා අනම්මනම් කරලා පොලිසිය ආවට පස්සේ පොලිස් කාර්යය ගෝලු මේ ඉස්සරහ සිටගෙන ඉන්න හාමුදුරගෙන් අහන්නම් මං ඒ හාමුදුරු කියන්නේ ඇත්තයි කියලා. යනකොට හාමුදුරු ඇත්ත එක වහගෙන ඉන්නවලු. ස්වාමීන් වහන්සේ ඈ මේ ඇක්සිඩන්ට් එක දන්නේ මම ඇත්ත එක වහගෙන හිටිය කිව්වලු. ඉවරයි. ආමුදුරන්ට දෙක වහන්න පොලිස් කාරෙන් අහන්න ඕනේ නැහැ. මොකක් හරි කිව්වනම් උසාවිය ඇඬත් ඕනේ එක පැත්තක් එක තරහ වෙනවා. මැරෙන එක කොහොමදත් මැරිලා. මේ නීතිය ක්‍රියාත්මකයි. මං ඇත්තේ වාගෙන හිටියයි කිව්වා. කුරුණාකල බස් ස්ටෑන්ඩ් එකේ අන්තිම බස් එක ඈත පළාතකට යන එක ඉතින් හෙන්න සෙනගලු. සෙනග ඇවිල්ලා පොඩි කනවලු රාම්දු කෙනෙක් නගින්න හදනවලු කිසිම තැකීමක් නැහැ. රාම්දුරන් පොරකණ්ඩත් බෑනේ. ඉතින් රාම්දු පැත්තකට ලහිරලු බස් එක ගියා. යන්තිම් බස් එක. ආමුදුරු ළඟ තිබුණු මේ කොලාතු කැල් ටිකක් ගන්න බස් වලට හොඳට පිහලා සිවුර එලාගෙන උරුමල්ල උරිය උඩ තියාන බුදිය ගත්තා. බුදිය ගත්තාම පොලිස් කාර්යයක් කැයිලා කළු අනේ සාංශ මම හරියට කනගාටු වෙනවා. මේ සකල ශ්‍රීම්පිරි ශ්‍රී ලංකාවේ ආමුදුරු කෙනෙකුට බලන්න අද වෙලා තියෙන දේ අනේ මහත්යෝ මහත්ය හිට කරදර ගන්න එපා පන්සලට ගියත් මම බිම තමයි පුතියන්නේ කිව්වා මට වෙනසක් නැහැ බස් වලට ගත් එකයි ගියත් ඔච්චරයි. මාත්‍යගේ හිත කනගාටුර හිත කරදර ගන්න එපා. මට කිසි වෙනසක් නැහැ කිව්වා. එහෙම නැතුව කිව්වනම් මේ පොලිස් කාර්යට මේ මිනිස්සුන්ට කිසිම තේරුමක් නැහැ. මා චාරයක් නැති જાතිය. තේරුමක් නැහැ මේ කතාවෙන්. ඒ මිනිස්සු කරපු වැරද්දට මොකටද මම මගේ මල්ලේ දාගන්නේ? අනේ මාත්‍යෝ මේ මාත්‍යය කරනවාට බොහොම ස්තුතියි. මගේ පන්තල ගියත් ওই ටිකම තමයි මම කරන්නේ. මම බිමුදිය ගැන කරන්නේ. අන්නේ විදිහට මේ Tamanට පැමිණෙන බාධා ඔක්කොම කටවචන දාන්න නැතුම කියන්න යන්න නැතුම හෙලි කරන්න යන්න නැතුව අයිතිවාසිකම් ඉල්ලන්න නැතුව අරයන් මගේ ඇඟේ ඉල්ලන්න නැතුව මේක කාගෙන ඉන්න කොච්චර සාමාන්‍ය බුද්ධිය අපි ළඟ තියෙනවද අපි හිතනවා ඒක අපි වගේ කෙනෙකුට ගැළපෙන්නේ අපි ඇවිල්ලා පොහසත් කට්ටිය අපිට මෙහෙම තියෙන්න ඕනේ අපිට එහෙම තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කියලා අපි හිතනවා මේ අපි යනකොට පැත්ත කරලා කට්ටිය සැලුට් එක ගහගෙන ඉන්න ඕනේ කියලා නෑ එහෙම එකක් නෑ අන්නේ වගේ කරදර එනකොට මේක නැව පෙරලා ගන්න නැතුව යන්න දන්නවනම් ඒ ශිල්පේ හරහා අපි හැම මානවයාගේ මනසම තේරුම් ගන්න. හැම ඒ ශිල්පර හැම මානවයාගේ මනස තේරුම් ගන්න. ඒක සිංහල මනස, දෙමළ මනස, ගෑනු මනස, පිරිමි මනස එකක් නැහැ. මනස වැඩ කරන එකම එක තාලෙට. මේ ටික හරහා යන්න බැරි මාන්නක්කාරකම නිසා. අහිංසක නැති නිසා. මේ ටික හරහා යන්න බැරි තණ්හාව නිසා. නෑ මගේ කුට්ටිය මට ඕනේ. මගේ අයිතිවාසිකම් නිසා. එහෙම නැත්නම් දෘෂ්ටිය නිසා. ඉතින් ඒ ටික තමයි ඊගාවට මේ දස අකුසල කර්මපතවල තියෙන්නේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි. අපේ හිතක කර්මයක් ඇති කරගන්න නැතුව ෂේප් න්‍යායෙන් ගිහිල්ලා අපන්නක ප්‍රතිපදාවෙන් ඒක උනා තමයි ඔයගේ දේවල් සරුවච්චන් වහන්සේට වෙන්න පුළුවන් බෝයිහත්යන් වහන්සේට වෙන්න මං කවුද නිසා වෙච්ච දේ හරි මං ඕකට හිත නරක කරගන්න නරකයි මට බැරිද ඒක නොවිච්ච ගානට නොදැනිච්ච ගානට නොදැක්ක ගානට නෑ හිච්ච ගහන්න ඉඳලා මේ රැළට ගහගෙන යන්න දෙන්නේ නැතුව ඒක උඩ පැනලා බේරියක් නැත්තම් ගිලිලා බේරියක්. ඉතින් මේ සතිය වඩ아가න යනකොට ඇත්තටම මේ ක්‍රමවේදය ඒකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව එනවද එහෙම නැත්නම් අපි භාවනා කරත් නැතත් ඕක අපි ළඟ තියෙන අපේ කඩප්පුලිකම නිසා ඔලමුලකම නිසා ෂටකම නිසා මායාවී ගතිය නිසා වංචනික ධර්ම නිසා ඒවට මතුවෙන්න බෑ අර නීවරණ ටික අයින් කරාට පස්සේ අපි හැම කෙනා තුළම හරි අහිංසක කෙනෙක් ජීවත් වෙනවා. හැම කෙනා තුළම හරිම නිහතමානී කෙනෙක් ජීවත් වෙනවා. හැම කෙනා තුළම සත්‍යකරුකේ ජීවත් වෙනවා. යට එන්න බෑ. මොකද අපි අනික් අයට මේ පෙන පුම්බන්න ගිහිල්ලා. අනික් අයට අඟ උස්සන්න ගිහිල්ලා. එහෙම නැතුව අපි හැදෙන්න ඕන කියලා දැනගත්තොත් බුදුහාමතුරු ඉස්සරහා ඉන්නවා කියලා හිතාගන්න. බුදුහාමතුරු ඉස්සර අපිට ඕන වෙලාවක සමාව ගන්න පුළුවන්. බුදුහාමසලා ඕනේ වෙලාවක කියතේ අපි මොන දැනුමක් ඇති කෙනෙක්ද මේ වගේ මහා සර්වඥතා ඥානයක් එක්ක බුදුහාමුදුරුත් මේ රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා මේ හිඟන්නේක් විදිහට අවුරුදු 45ක් හිටු මේ කුමාර පැටියත් එක්ක බලනකොට අපි මොනවද අතහැරලා තියෙන්නේ අපි මොනවද අල්ලන්න හදන්නේ කියලා හැම වෙලාවෙම වැඩිහිටිය කැරති ඉන්නවා කියලා හිතා ගන්න. එතකොට අපිට දිහිතමානී වෙන්න පුළුවන්. ඒ තියේදිත් අපි ළඟ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිටි එන්න පුළුවන්. අපි එනකොට කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා බලපන් මෙච්චර කරද්දී මට අහවල් දෙයට දැඩි ලෝභය ආවනේ. ඒ හෙලිකිරීමම අහිංසකභාවය කියලා කියනවා. ඒ හෙලිකිරීමම ඍජු sannivedanaya කියලා කියනවා. ඒ හෙලිකිරීමම ඍජු භාවයට කරන ගෞරවයක් කියලා කියනවා. එකක් දෙකක් තුනක් කරනකොට ඒකෙන් ලැබෙන සාන්තිය, ඒකෙන් ලැබෙන අපිට සුද්ධිය, ඒකෙන් ලැබෙන පිරිසුදුකම දැක්කනම් තේරෙනවා මෙච්චර ලස්සන අවස්ථාවක් තියේදී අපි සමා වෙන්නේ නැතුව සමාව දෙන්නේ නැතුව ගණදුණු කරන්නේ නැතුව මේ පොදිය ලබනාත්මයට ගෙනියන හැටි මේක ඉවර කරගන්න පුළුවන්කම තියේදී විශේෂ මේ වගේ 100ක් හමාරක් සෙනග ඉන්න ඕන කෙනෙක් ළඟට ගිහිලා කිව්වොත් එහෙම මෙන්න මෙහෙමයි කියලා අහුම්කන් දීමක් කරනවනේ කවුන්සලින් වලට ගෙවන්න ඕනේ නෑනේ එහෙම නැත්නම් Tamange හිතර කතා කරලා කියන්න පුළුවන් මුළු ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර 1500 15000ම ඔච්චරයි තියෙන්නේ මේ වෙලාවේදී වැඩ ඉවර කරගනින්. වෙළඳපොළ දැකපු වෙලාවේ බිස්නස් එක කරගනින්. නැව ආපු වෙලාවේ නැගපන්. අන්තිම බස් එකේ හරි කමන්නේ නැගපන්. එහෙම නැත්තම් මම මීට වැඩිය හොඳ වාහනයක් නැකන් අන්තිම එහා කොනේ සීට් එක අල්ලන්න හිටියොත් ආයේ කවද කොට එනවද දන්නේ. ඉතින් ඒක නිසා අර කාය දුස්චරිත වචී දුස්චරිත කියන. එහෙම නැත්නම් අකුසල කර්මපත හත ඉවර වුණාට පස්සේදී තාමත්ම සියුම් මේ මනසෙන් සිදුවෙන කර්මපත තුනක් බුදු ජානනාංශයේ දේශනා කරනවා. සාරිපුත්‍ර සාංශ අපිට මතක් කරනවා. ඒකට අභිජ්ජා දැඩි ලෝභය, ව්‍යාපාද, දැඩි ද්වේෂය, මිච්ඡාදිටි අපි මෙතෙක් කල් දන්නවා කියලා හිතාන හිටියනේ. දැනුත් හිතනවා දැන් නම් දන්නවා කියලා. ඒත් අකතිරුයි. අර මේ අර මෙදින්ට වැඩියා මේ සුමංගල පිරිවෙනේ උපාධ්‍යයන් වහන්සේ වාරිය පොළ අවසානයේ කතාවක් කරා අනේ මේ මම මේ මූලාසනේ ඉන්න ස්වාමීන් වහන්සේට කියන්නේ මම මේ විශ්වවිද්‍යාලයක උපකුලපති තනතුරක් දැරුවා. මම මහෝපාද්‍ය කෙනෙක්. අපි මොනවද දැනගෙන තිබිලා තියෙන්නේ. මේ දවස් 10 භාවනා කරාට පස්සේ තමයි තේරෙන්නේ බෑ කවුරුවත් හිතන්න එපා මේ දවස් 10 දීත් මට තේරුණයි කියලා. ඒ තේරුණෙත් නෑ කිව්වා. හැබැයි තේරුන්නේ නැති බව දන්නවා කිව්වා දැන්. ඊට පස්සේ අපි ගිහිල්ලා දැන් ඒ සුමංගල පිටුවේනේ භාවනා උගන්වනකොට එදත් ওই කතාවම කිව්වා. කරලා කියනවා මම මේ මේ විදිහේ තාන්න මාන තියෙන කෙනෙක් කොහොමද දන්නේ මම ගියා මේ චිත්‍රකල භාවනා කරාට පස්සේ මට තේරුනේ මොකද්ද උනේ කියලා. හැබැයි කවුරුත් හිතන්න එපා මම මේ දවස් 10 භාවනා කරලා සෝවන් වුණයි කියලා. මම මේ දවස් 10 භාවනා කරලා ධ්‍යාන ලැබ මට මොකක්වත් ලැබුණේ නැහැ. හැබැයි මේ මෙතෙක්කල් කරපු දේ වැරදි බව තේරුණා. ප්‍රසිද්ධ සභාවක අර වගේ මහෝපාද්‍යයන් වහන්සේ නමක් කියනකොට අපිට තීරුම් ගන්න ඕනේ අපි මේ මේ වෙනකොට කොච්චරක් පොදියක් හනමිටියක් කරේ තියාගෙන නැද්ද මන්නම් පොරක් තමයි මම අක්කා තමයි මම අයියා තමයි මම මුදුන තමයි මම ගරු තමයි ය. ඒතුළු බුදුහාමුදුරු ඉස්සරහ අපි කවුද? ඔක්කොමලා එකනේ. බුදුන්සේ ඒකට සාරාංශකයේ කල්පලක්ෂයක් පිරුම් බෙරුවනේ කාටවත් වචන දෙකක් කතා කරන්න බැරි වෙන විදිහට. ඉතින් අපි ඒ ඉදිරි පිට අහිංසක වෙනවා ඒ ඉදිරි පිට අපි නිහතමානී වෙනවා නම් අපි ළඟ අභිජ්ජාව තියෙනවා. මොකද ප්‍රශ්නේ? දැඩි ලෝභයක් තියෙනවා. දැන් මට පොත්වලට බුදුම ආතාවක් තියෙනවා. මම දන්නවා. ඉතින් ඒකක් ආවත් තමයි. යකඩ කෑල්ලක් දැක්කොත් ඒක ඇද වෙලා තිබ්බත්, කෙලින් තිබ්බත් මම ඇහැ කාන්දන් වගේ මං ආපහු ගිහිල්ලා අරගෙන එනවා අරක. යකඩ පිස්සවා. ඉතින් මම ඒක හොඳටම දන්නවා. මට හරි ජොලි මොකද මට මාව සන්තෝෂ කරන්න නිකන් සාමාන්‍ය යකඩ කෑල්ලක් දීපු ගමන් හරි. මම ප්‍රසිද්ධිය කියන ඌ ඇත්ත තමයි. දැඩි ලෝභයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඉතින් මම දන්නවා මේ දෙක තියෙනවා කියලා කියන්නේ මට ගෑනුන්ට ආසාවක් නැහැ, රජ වෙන්න ආසාවක් නැහැ. ඉන්නේ මොකද මම යකඩ ආසාවනේ තියෙන්නේ මම ඒක දන්න හොඳටම. මම උගල ප්‍රසිද්ධිය කියනවා අනේ පුළුවන් නම් යකඩ අයින් කරන්න මේක මොකක් හරි කරලා දාලා අයින් කරපල්ලා. උඹලටත් අයිතිනේ දැන් මම කිව්වට පස්සේ. ඒ වගේ අපි හෙලි කරනවා නම් මට තියෙන්නේ මෙන්න මේ ආසාව කියලා. අපි යෝගාවචරයෙන් අතරෙන් වෙහෙලි කරනකොට මැද බුදුහාමුදුරුවෝ පහළ වෙනවා. යෝගාවචරයෙන් අතර අපි අවංක අදහසින් අපි මේ පාපොච්චාරණය කරනකොට මේ මැද බුදුන් පහළ වෙනවා ධර්මයේ පහළ වෙනවා සංඝයා පහළ වෙනවා එතකොට ශාසනය පණේ සර්වචන්සේ දේශනා කරන ආයති සංවරේ පිහිట్లా කවුරුර තමන්ගේ වැරද්ද බාර ගන්නව නම් ඒක තමයි ශාසනයේ පණ. නිසා අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ මොකද අපි ළඟ වැරදි ටිකක් තියෙනවා. අපි මේ වැරද්ද හරියට දැනගෙන නිකන් බොරුවට නිකන් සෝබනේට නෙවෙයි මලක මෙන්න මේ වැරද්ද තියෙනවා කියලා මේ හෙලිදරව්ව බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා බරණ්ඩුක සූත්‍රයේ තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පරිච්ඡන්නෝ මහණෙනි මේ තථාගත වේච ධර්මයේ අනුව යමෙක් හෙලි කෙරුවොත් බබලයි වැසුනේ නොම බබලයි ඔය වහණේක තමයි කෙලස් කියන්නේ අපි ළඟ වහන් නැතුව තියෙන පව් තියෙන විදියට තියෙන දන්න ಗುಣ ටික තියෙන විදියට හෙලි කෙරුවොත් ඒක අපිටයි තිකක් නෙමෙයිනේ ඒක අපිට තියෙන්නේ පොළට බඩු දැම්මා වගේ මෙන්න මයි ළඟ විකුණන තියෙන බඩු ටික කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි අතර තියෙන මේ සමග්ගාණන් තපෝසුකෝ කියලා අපි අතර ඇති වෙන පුදුම සමගියක්. අපි එක පවුලේ නොවුනට අපි එකට ජීවත් වෙලා ඇති වෙන සමගිය තුල තපස සුඛය. සමගිය වුණට තපස සුඛය. අද ඒ භාවනා මධ්‍යස්ථාන තියෙන ප්‍රශ්න දිහා බලපුවාම ඒගොල්ල හැප්පෙන වාද විවාද දිහා බලනකොට මල කටු කොහොලයි. භාවනා ලෝකේ විතරක්. මේකක් වෙනකොට ඉතින් දන්නවනේ ඒ කියන්නේ පැහැදිලිව මුල ඉඳලම වැරදි කියලා. භාවනාව යනවා නම් සමගිය තමයි අපි දකින ප්‍රධාන කාරණාව. ඒකට අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ. අපි අතර තියෙන සමගිය ඇතිවීම සඳහා අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. මම කියනවා ඒක තමයි සමාජගත නිවන කියලා මම කියනවා. අපි අතර සමගිය තියෙනවා අපි ඔක්කොම නිවන් දැකලා වගේ. සමාජගතව. මගේ පුද්ගලික නිවනට වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒක ලේසි මේ සමගිය වන් අතර ලොකු සාන්තින කාලේ කියනවා භාවනා නොකරත් කමක් නැහැ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කිය. භාවනා කරන පිරිසක් එක්කද පොලිමේ ගිහිල්ලා තැටියට ගිහිල්ලා ටිකක් බෙදාගෙන කෑවත්. අනේ මේ ඇත්තොත් එක්ක ඉඳ ලැබුණා ලොකු දෙයක්. මේ ඇත්තොත් එක්ක ඉඳගන්න ලැබුණා ලොකු දෙයක්. මේ ඇත්තොත් එක්ක මට ඇවිදින්න හම්බුණා ලොකු දෙයක් කියලා භාවනා පිළිසත ජීම සැප. ඒකට ඒක න කවදාකවත් මේ භාවනා කාලසටහනට හරි පිළිසට හරි වාතයක් වෙන්නේ නැහැ. වාසයක් කියලා හිට ගැහුවත් එයා කියනවා ඇත්ත මට ගහලාමදි මම ඉතින් වැරද්දක් උණයි කියලා. ආන්න ඒ වගේ සමාජගත ආකල්පවල එහෙම නැත්නම් ආචාර ධර්මවල පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. මේ කර්මපත පිළිබඳව අපේ අවදිය වැඩි වෙන්න ඒක වැඩි වෙනවා. ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. වැඩි උණයි කියලා කියන්නේ අපි වහකන්න යනවක්වත්, කෝච්චියට බෙල්ල තියන්න යනවක්වත්, කාටවත් පිහින් අනින්න යන එක නෙවෙයි. අනේ මැරෙන්න ඉස්සලා යන්තම් ඒක හරි දැක්ගත්තා කියලා ඒ තමන් දන්න තමන්ගේ අඩුපාඩුකම් ටිකට දැකීමම උත්තරයක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. තමන්ගේ අඩුපාඩු ටික දැකීමම උත්තරයක් කියලා. ගියවරු 100ටම පහළ වෙච්ච විද්‍යාඥයා විදිහට හිටපු අයින්ස්ටයින් කියනවා ගාණක් පළලා ගාණ තේරුම් ගත්තා නම් ඒක ඇතුලේ උත්තරේ තියෙනවා කියලා. ගානෙන් පිට උත්තර නැහැ. ගානම කියවන්න කියනවා. කියවනකොට කියවනකොට ඒකට උත්තරේ තියෙනවා. ගාන ඒක දන්නේ නැතුව උත්තරේ දන්නේ නැතුව කොච්චර සුළු කිරීම දැම්මත් මොන ප්‍රමේය දැම්මත් මොන න්‍යාය හැදුවත් වැඩක් නැහැ. ගාන කියෝපං. නැවත නැවත ගාන කියනකොට ඒකට තේරෙයි. බුදුරජාණන්සේ සඳහන් කරනවා පසඤ්ඤීමි ධමනකේ ව්‍යාමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේ මේ බඹයක් පමණ වූ සංඥාව සහිත මේ කයෙහි ලෝක සත්‍ය තියෙනවා ඕකේ හිත පිහිටෝපං. එතකොට ලෝකේ තේරුම් ගන්න පුළුවන්. අපි ඒක පැත්තක දාලා අරකටයි මේකටයි පිස්සු හැංචි දැන් හැන්දෑව දැක්කනේ ඉරිලව් කාය ගහ නැටි. ওই විදිහට නටන්න පටන් අරගත්තොත් අපිට මේ කයේ තියෙන දේ බලන්න වෙලාවක් නැහැ. මේ අරයාගේ මෙයාගේ කය බලන්න වෙනවා. අතීතනාගතයට යන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දන්නවනම්. ආන්නේ විදිහට ගියොත් අපිට හොඳ පසුබිමක් ලැබෙයි. මේ ඉස්සරහට කතා කරන්න තියෙන අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන එක ඒ නිසා අපි ඒකට වෙලාව ගනිමු. අද මේ කරපු ධර්ම දේශනාව අනුව මේ තමන් කරගෙන යන මේ වැඩපිළිවෙලේ තුර ගමනකට පෙළ ගැස්මක් හැදෙනවා. ඔක්කොගෙම. ඒ නිසා ප්‍රතිඵල පහ වුණත් මේ කරන ආයෝජනය නිසා අපි අතර අහිංසකම කොහොමඩක්වත් වැඩෙනවා. නිහතමානී ගතිය කොහොමඩක්වත් වැඩෙනවා. අන්න ඒක දකිනවනම් ඒ ඒ පාරේ වැටලා ඉන්න බව දකිනවනම් වෙන ස්වර්ගයක් මොකටද කියලා මං අහනවා. අනේ විදිහේ ඒ නිසා අද ධර්ම දේශනාව අපේ නිහතමානීකම වැඩි වීමට, ඍජු භාවය වැඩි වීමට, තරල තන්නිවේදනේ වැඩි වීමට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා